ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසේ දෙලඹිලා මේ පැය වෙනකොට ධර්ම සාකච්ඡාවක් සඳහායි කාලසටහන හැටියට අපිට කාලය ලැබිලා තියෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න දෙකේ යමු. නමුත් මම සාදරයෙන් ආරාධනා කරනවා සාකච්ඡාව නැත්තම් පැනවීම විමතුම් වැඩසටහන යන අතර වාරෙදී කාට හරි අවශ්‍ය නම් සභාවට ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ යන්නේ මෙහෙමයි. ගරු ස්වාමීන් වහන්සේ සමත සමාධියක නැත්තම් ධානයකට සමවැදෙන අවස්ථාවක ඇතිවන්නේ ආනින්ජාපි සංඛාරයන් වෙන අසායත විපස්සනා භාවනාදී සිදුවන දේ බලා සිටන විට චේතනාවෙන් යමක් සකස් නොකරන නිසා සංකාරස් වීමක් නැද්ද? නැතිනම් ඒ වෙනුවෙන් යෙදීමට මුල්ලු චේතනාව කෙලෙස් නැතිවට ගන්නා උත්සාහය චේතනා වශයෙන් මුල්ලි කුසල් සංස්කාර ඇති වෙනවාද කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඉතින් අතර මේ සම්බන්ධව ත්‍රිපිටකය සම්බන්ධ වෙච්ච කරුණු අනුව තමයි මේ වගේ සූක්ෂම චෛසික ධර්ම පිළිබඳව අපිට මේ විමසන්න සිද්ධ වෙන්නේ ඒ චුල්ලපේතල්ල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ පළවෙනි මේ වචනයේට සාක්ෂියක් වශයෙන් ධානයකට සමවැදුණු වෙලාවක ඒ ඇතුළේදී ඒ පිළිබඳ ආශාවක් හෝ තරාවක් කියන්නේ ධාන පිළිබඳ ආශාවක් තරහක් පහළ වෙන්නේ නැහැ. ඒසා ධානයට සමවැදලා ඉන්න වෙලාවක රැස් වෙනවා නම් ඒක බොල් සංස්කාර වගේක් නැත්නම් ආනන්ජාවි සංඛාර කුසල වෙන්නෙත් නැහැ අකුසල වෙන්නෙත් නැහැ කියලා. නමුත් ධානය නැගිටතර පස්සේ ඒ ඇතිවෙච්ච ධානය පිළිබඳව කැමැත්ත අකමැත්ත පහළ වෙන්න පුළුවන්. ඒ නිසා කුසල අකුසල සංස්කාර පහළ වෙන්න පුළුවන්. නමුත් ධානය ඇතුළේදී නම් ධානය බුද්ධ විඳින්න බෑ. මේ ආනජාපි සංඛාර නැතු. දෙවෙනි කතාවේ සඳහන් වෙන්නේ විපස්සනා භාවනාදී සිදුවෙන දේ බලා සිටන විට චේතනාවෙන් යමක් සකස් නොකරන නිසා සංස්කාර රැස්වීමක් නැද්ද? මේක ටිකක් දිගයි කතාව. ඒ මොකද මේ ආනපන සති සූත්‍රය වගේ සූත්‍රයක් විග්‍රහ කරලා බලනකොට අපි ඉස්සල්ලාම කාය සංස්කාර පස්සම්බනේ කරනවා පස්සම්බයං කාය සංකාරං අස්සසි සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසි සාමිති සික්කති කියලා සංස්කාරවල ආස්වාද ප්‍රසවාස දෙකට කියනවා කාය සංස්කාර කියලා. ඒක දැක දැක දැන දැන ගෙවම් කරනවා. එතකොට අපි පළවෙනිම අභ්‍යාසයක් ලබනවා කාය සංස්කාර. හැබැයි ඔය වැදගත් ප්‍රශ්නයක් අටුවාචාරින් වහන්සේ නගලා විශේෂයෙන්ම බුද්ධඝෝසාචාරින් වහන්සේ සඳහන් කරනවා අටුවාවේ සඳහන් කරනවා කාය සංස්කාර සංසිඳෙන්න බෑ චිත්ත සංස්කාර සංසිඳුවක් නැතුව කියලා. ඒ නිසා කාය සංස්කාර සංසිඳෙන්න ඉස්සර වෙලා චිත්ත සංස්කාර සංසිඳීමක් අවශ්‍ය කරන බව අටුවාචාරින් වහන්සේ පිළිගන්නවා. ඉතින් ඒක ඒ ඒ මම ඒ කියපු වාක්‍යයට පොඩි විග්‍රහයක් කළොත් චිත්ත සංස්කාර සංසිඳනවායි කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන උතර ධ්‍යාන මට්ටමක් ඒ කියන්නේ. චිත්ත සංස්කාර සංසිඳනවා කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳීම නම් මේ කියන්නේ සමත පැත්තෙන් හරියටම රෙට්ටර කතා කරනවා නම් තුන්වෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානෙ. විතක්ක ਵਿਚාර සංසිඳිච්ච අවස්ථාව. නමුත් අපි දන්නවා ආනාපාන සති සූත්‍රයේ එimhe ධානයක අවශ්‍යතාවයක් සුදුසුකමක් වශයෙන් ඉල්ලන්නේ නැහැ. කෙලින්ම හුස්මත් එක්ක යනකොට හුස්ම සංසිඳුණා නම් කාය සංස්කාර සංසිඳුණා නම් ඒ වෙනකොට විතක්ක ਵਿਚාර දෙක කීකරු වෙලා තියෙන්න ඕනේ කාය සංස්කාර එන්න කියන එක. චුල්ල වේදාල සූත්‍රෙත් පොඩි ඉඟි තියෙනවා. නමුත් අටුවාචාරන්ස් කෙලිම පිළිගන්න. අපි කොහොම හරි ඒක අපි එතන ගැටලුවක් ඇති කරන තිස්සරාට යම්කෝ කාය සංස්කාර සංසිඳුණාට පස්සේ පීති සුඛ චිත්ත සංඛාර වුණාට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී කියලා ගැඹුරු මට්ටමකින් තියෙන කාය සංස්කාර ඉවරයි නෑ චිත් වචී සංස්කාර ඉවරයි කාය සංස්කාර ඉවරයි ඊපස්සේ චිත්ත සංස්කාර වලට යනවා ඒ චිත්ත සංස්කාර කියලා කියන්නේ එතන වේදනා සංඥා දෙක එතකොට මේ වේදනා සංඥා දෙක දිහා අපි ගත්තොත් මේ ප්‍රශ්නේ එහෙම වර්ණගුවොත් විපස්සනා විදී සිදුවන දේ බලා සිටන විට චේතනාවන් චේතනාවෙන් යමක් සකස් නොකරන නිසා සංස්කාර රැස්වීමක් නැද්ද කියන එක මේ සංඥා වේදනා දිහා බලාන ඉන්නකොට ඒ වෙලාවේදී එනවා සංඥා වේදනා බලාපොරොත්තු නැති පසුවිමට අදාළ නැති පිස්සු ලෝකයක් එන්න පටන් ගන්නවා සංඥා රාශියක් එන්න පටන් ගන්නවා මේ භාවනාවට අදාළ නැහැ බුදුහාමුදුරුවෝ දකිනවා ජේතවනාරාමයේ දකිනවා මරිච්ච අත්තම්මා දකිනවා නානා ප්‍රඥා එන්න පටන් ගන්නවා වේදනාවලුත් එන්න පටන් අර ගන්නවා සුළුසුඟකට අහුණා වාගේ, ගින්නට දැම්මා වාගේ, දිව්‍ය ලෝකේ ගියා වාගේ. ඉතින් මේ ඔක්කොම සෙල්ලම් දිහා චේතනාවකින් තොරව බලා ඉන්නවා කියන එක නම් ප්‍රසන්නනීය ගුණයක්. ආහන්නේ බලාන ඉන්නකොට මට මතකයි ප්‍රොෆෙසර් පද්මසිරි සිල්ලා පොතේ සඳහන් කළ තිබුණා මේ සසංකාරික සචේතනික චේතනා නැති වුණාට අසංස්කාරික චේතනා වගේක් නැත්නම් අසංස්කාරික කාය සංස්කාර වගේක් අසංස්කාරික වචී සංස්කාර වගේක් යට තියෙනවා අන්න ඒ පදනමේ තමයි අනුසය වැඩ කරන්නේ ඒ නිසා අපි මෙතනදී සංස්කාර වශයෙන් ගෙවම් කරන්නේ අපිට විනේනය කළ හැකි හික්මවා ගත හැකි දන්න දකින චේතන අඩු කරනවා චේතන සංසිඳුණා ඒක අපි කියනවා කාය කාය කාය සංවර වචී සංවර චිත්ත සංවර කියලා. මොකද මේ සංවර කළ හැකි සංස්කාර ධර්ම යම් ප්‍රමාණයකට ජීවම් කරාට පස්සේ තමයි තේරෙන්නේ ඒගොල්ල විසින්ම ඇති කරගන්න සංස්කාර ගෝදාවක් එන්න පටන් ගන්නවා. ඉතාල ගොජ දැමීමක් එන්න පටන් අර ගන්නවා. ඒව සංසාරේ ගොඩක් ඉස්සර තැම්පත් වෙච්ච බීජ. ඒවට කිසිම පසුබිමක් මේ වෙලාවේ පේන්නේ කිසිම අදාළතාවයක් පේන්නේ මේ මට පිස්සු වැටලාද කියලා හිතෙනවා. මේ කොහෙන්ද මෙවුවා එන්නේ කියලා හිතෙනවා. ආනේ ඒ ටික එනකොට ඒ යෝගාවචරයා බොහෝ විට සැක හිතනවා මට දැන් නම් සතිය කැඩලා වෙන්නේ නැති. මට දැන් නම් සමාධිය කැඩලා වෙන්නේ නැති. මොකද අදාළ නැති මේ ගොජ දැමීමක් එන්න පටන් ගන්නවා. ඒවට කියන්නේ අසංස්කාරික කාය විඤ්ඤාති, අසංස්කාරික වචී විඤ්ඤාති, අසංස්කාරික මනෝ විඤ්ඤාති කියලා සංස්කරණය කරන්නේ නැහැ. හැබැයි අබ්බැහියට සිද්ධ වෙන්නේ දේවල්. අපේ හිතට වැඩක් නැතු වෙච්චාම යකාය කම්මල වගේ කම්මල වහන්නේ මොන හරි පරණයකට ගැලලා කරි තලතලා ඉන්නවා. අන්න ඒ ටික තමයි ඔය බුද්ධ දේශනා හැටියට වන්දන ශූන්‍යයක් විදියට මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා මගේ ආත්මේ නෙවෙයි කියලා හොඳටම යොදවන්න පුළුවන්. මොකද මට තේරෙන්නේ මේ කොහෙන් ආපේකක්ද කියලා. අන්න ඒ ටික එනකොට මේක මොන දෙයකින් හරි මම කියාගත්තොත් එක්ක මේකට කැමති වුණොත් අකමැති වුණොත් අසංස්කාරිකව සිද්ධ වෙන්නේ හැබැයි කොටු වෙනවා. හැබැයි අහු වෙනවා. ඊට ඉස්සෙල්ලා තමයි අර සසංකාරිකව සිදුවෙන කාය විඤ්ඤාති වචී විඤ්ඤාති අපි හික්මෝලා හික්මෝලා හික්මෝලා හික්මෝලා අපේක්ෂා කරනවා ඒව ගෙවිගෙන යනකොට අන්න වගේ අසංස්කාරික වගේක් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නකොට අර යන්ත්‍රේමයි අර මන්ත්‍රේමයි අර ක්‍රමයටමයි මේ මතු වුණාට මේව මම නෙවෙයි. මේ මතු වුණාට මගේ නෙවෙයි. මේව මතු වුණාට මගේ ආත්මය නෙවෙයි මේ දිසා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාන පස්ස විදිහට විවේකීව බලන ඉන්නෝනේ මේ කාගේදෝ චිත්‍රපටියක් මම බලන ඉන්නවා. ඇත්තටම මගේම චිත්‍රපටිය තමයි. මේකට ප්‍රතික්‍රියා කළොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. චේතන පහල කෙරුවොත්. මේක දිහා බලාගෙන ඉන්න ඕනේ පෙනුනට පොට්ටෙක් වාගේ. ඇහුනට අන්ධෙක් වාගේ. ඇඟට දැනෙන අනිනවා තල්ලු කරනවා. ඒනට අන්තභාගකාරයෙක් වාගේ. ඥානෙ විග්‍රහ කරන්න හිතනවා මේ හීනේ සුබ සීනියක්ද හොඳ එකක්ද හීනයක්ද අඩ හීනයක්ද කියලා. මෝඩෙක් වගේ. මැරිච්ච කෙනෙක් වගේ මේක දිහා බලා සිටීමෙන් තමයි යෝගාවචරයට ඒ සංස්කාරවල අන්තිම අඩිය ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ ඒක උඟාක් වෙලාවට ආශේ ධර්ම අනුශේ ධර්ම සම්බන්ධ ඇත්තටම අපිට මේ මේ අවස්ථාවේ මේ ජීවිතේ මේ පසුවිමට සාපේක්ෂව අදාළ භාවයක් පේන්නේ අන්න එතන තමයි ඇත්තටම අර කලින් පුරුදු කරපු දෙයක් දැකලා කඩාපනින් නැතුව සැලෙන්නේ නැතුව නොදැක්කා වගේ ඉන්න එක දෙකක් ඇහුණට ඔකට එකවරම කට උතර දෙන්න හදන්න නැතුව නැහැ වගේ ඉන්න එක දෙයක් දැනුණට ඒත් එක්ක මැරෙයි අන්තභාග දෙීමට හිරි වැටෙයි කියලා දඟලන්නේ නැතුව උන්න මැරනවා මැරිච්චාවයි කියලා නොදැනිච්ච තාලෙට මේක පිළිබඳ විග්‍රහ කරන විඥානයේ පහළ වුණාට විඥාතේ විඥාතමත් タン කියන ඔය නොබල හිටියොත් විතරක් මේ සංස්කාරවල tire පිටිපස්සේ තියෙන කොටස කාපට් එකේ යට තියෙන සංස්කාර කොටස නිසිනින්ද එන්න දෙන්න පුළුවන්. මේක කැතැසිස් එකක් තියෙන්නේ විරීචනයක් තියෙන්නේ. මේවා බොක්කේ තියාගෙන ඉන්න තාකල් ඕනම වෙලාවක ජීවිතයක් සංසාරයක් භවයක් ඇති කරන්න පුළුවන් කැන්සර් එකක් අර්බුදයක් ඇති කරන්න පුළුවන් මේවට ගොඩ එන්න විලාවක් නැහැ මොකද උඩින් දාන සංස්කාර නිසා නමුත් උඩින් දාන සංස්කාර අයින් වුණාට පස්සේ මේ අවස්ථාව ගන්නවා ගොජ දාන ඒ ගොජ දැමීම බොක්කම හොදාගෙන යෑමක්. හොඳ විරේචනයක්. නමුත් ඒක දිහා බලාගෙන ඉන්න බෑ. මම විග්‍රහ කරන්න හදනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ මතින් අලුතෙන් සංස්කාර ඇතිවීම නිසා අර ගෙවන් වෙන එකට ගෙවන් වෙන්න දෙන්නේ නැතුව ඒකත් එක්ක හැප්පෙන ගතිය නිසා සංස්කාරවල මේ අතර ප්‍රශ්නෙට නම් අදාළ නෙවෙයි මම හිතුවා මේ අවස්ථාවක් කරගන්නම් කියලා යමක් නොකර සිටීමේ ප්‍රතික්‍රියා නොකර සිටීමේ මම මාගේ නොකියා සිටීමේ වටිනාකම <clears throat> මේ වෙලාවේදී තමයි හොඳටම Tamanට තේරෙන පටන් අරගන්නේ. ඒ වෙලාවේදී මේ කුරුලාවක් පැහැවලා සැරවට යන වෙලාව. gediyaක පුරව සැරව වනෝකේ බෑදිලා තියෙන තාක්කල් එළියට යන වෙලාව. ඕක වහලා ප්ලාස්ටරයක් දැම්මට වැඩේ හරියන්නේ නැහැ. එතකොට වෙන්නේ ඇතුළත අරක මේ ඔඩු දුවන්න ගන්නවා. ඔඩු නොදුවන්න නම් අසංස්කාරිකව සිද්ධ වුණත් Tamanට අදාළ භාවයක් පේන්න නැති වුණත් මේකට විග්‍රහ කරන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා බලන්නේ නැතුව ආන්න එක දිහා බලන්නේ දිල්ලෙන් තමයි ඔය සංස්කාරවල තියෙන සසංකාරික ඊට පස්සේ අසංකාරික කියලා යට තට්ටුවක් තියෙනවා. නොහිතා නොපතා අපි හරහා සිද්ධ වෙන වැඩ වගේක් තියෙනවා. නැත්නම් අපි දවසක් පුරා කරන වැඩ ගත්තොත් ගොඩාක් වෙලාවට අපේ කාම ආශාවල් ඉෂ්ට කරන විකෘති වැඩ සිද්ධ වෙනවා අපේ ඇනේ. ද්වේෂයේ පිටමන් කරන විකෘති වැඩ වගේ සිද්ධ වෙනවා. අපේ මෝහය නිසා පසුබිමට අදාළ නැති වැඩ ගොඩක් සිද්ධ වෙනවා. Taman දිහා හොඳට බලහිනොට මේ මොක මොන යකාද මේක ඇතුලේ වැඩ කරන්න කියලා හිතෙනවා. ඇයි මම මේ වෙලාවේ මේක කිව්වේ? ඇයි මම මේ වෙලාවේ මේ හිතුවේ? ඇයි මම මේ වෙලාවේ මේක කෙරුවේ කියලා ඒසට පේනවා මං හරහා කාගේ දෝ න්‍යාය පත්‍රයක් වැඩ කරන්නේ. මට ඕන ටිකකුත් වෙනවා. මම ඒක පුම්බගෙන හිටියට මා හරහා විශාල න්‍යාය පත්‍රයක් සිදු වෙනවා. ඒ න්‍යාය පත්‍රය යන්නේ ආශය ධර්ම, අනුශය ධර්ම හරහා. අපිට ඒක කොටු කරලා බැලුවොත් විතරක් පේනවා ඒක තන්නි කර දුකක්මයි. මේක ඇතුලේ කිසිම ප්ලැටිනම්වත් මැණික්වත් රත්තරන්වත් නැහැ කෙලස්මයි තියෙන්නේ. ඒ වගේම අපි ඇදගෙන යන්නේ නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් කරගෙන යනවා වගේ අපිට කරන්න දෙයක් නැහැ. කිරුණාට පස්සේ පශ්චාත්තාප වෙනවා අනේ මම කොලාදෝ මට කිරුණාදෝ මම කිව්වදෝ මට කියුණාදෝ මම හිතුවාදෝ මට හිතුණාදෝ කියලා බලා ගන්න බෑ මොකද තිද්දි ඇවිස්සුණාට පස්සේ අපි වග වෙන්න වෙනවා. ඉතින් ඒ හැකිතාක් දුරට හිතාමතා කරන සංස්කාර ධර්ම වචනයෙන් ක්‍රියාවෙන් හිතෙන් ශික්ෂණයක නාමයෙන් අයින් කරලා ගෙවම් කරලා කරලා කරලා කරලා අඩිය පාදගත දවස් තමයි තීරණ පටන් ගන්නවා අසංස්කාරික කොටස. අසංස්කාරික කොටස දැක්කට පස්සේ එකක් මතක තියාගෙන අපි ඔක්කොගෙම එකයි. අසංස්කාරික හරිය අපි ඔක්කොම මනුස්සකම තියෙන්නේ. මේක වසංගනේ ඉන්න නිසා සංස්කාර වශයෙන් අපි ගාන පිරිමි ભેදේ තියෙනවා රුචි අරුචිකම් ભેදේ තියෙනවා වයසක ભેදේ තියෙනවා භවනා කරූපේක නැතික තියෙනවා අසංස්කාරික මණ්ඩල යඩ තියෙන මේ මණ්ඩලේ සියල්ලගෙම සමානයි ඉතින් ගියාට පස්සේ මිනිස්සෙක් කියලා මේ වහගෙන ජීවත් වෙන්න හදන්නේ මොන කුණු කන්දලයක්ද මේ මේ මවාපාණ්ඩ හදන්නේ ඇතුලේ තියෙන මොන කුණු ගොඩක්ද ඉතින් මොකද කරන්නේ ඒක කියාපාණ්ඩ යන්න කියන්නත් බෑ කියා පාන්න හොඳ තැනක හැමතැනම කියා පාන්නත් බෑ මේකේ භාවනා මධ්‍යස්ථානට ගිහිලා සීලෙක පිහිටලා සමාධියක ඉඳලා සසංකාරික කොටස් අයින් කෙරුවට තමයි අසංකාරික කොටස් පේන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ඩ බුදුහාමුදුරෝ ඉස්සරහට ආවිල්ලා මේ මවාපාන මිනිස්සු දකින්නකොට කොච්චර අනුකම්පා හිතෙන්නේ නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. අනේ මේ මනුස්සයා මේ මවාපාන හැදුවට උන්වහන්සේ චීන කන්නඩියෙන් පේනවා මොකද්ද අඩිය තියෙන්නේ කියලා. අඩිය තියෙන හරියක් තියෙන කුණු වෙච්ච, පල් වෙච්ච නැත්නම් ඔඩු දුවපු තුවාලක තියෙන ඇතුලේ සැර වගේ. ඕක වහන්න තමයි අපි පිටින් ওই වායම කරන්නේ. අපි කවදද මේක එලි කරන්නේ? අපිට එලි කරන්න බෑ අපේ ඕනවට. මොකද අපේ මතු පිට තියෙන ආසාවල් සියල්ලම කාමුකයි. එසා කාමක නොවන බුදුහාමුදුර ප්‍රතිපත්තිය කරා මෙතෙන් යන්න ඕනේ. ගිහිල්ලා මේ ගෝදාව, මේ ඕජාව, මේ ගොජේ දකින්න ඕනේ. දැකලත් ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ කන් ඇත්තේ බීරෙක් වගේ ඒ ක්‍රමයට හැසුනොත් විතරක් මේක සුද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා එතනදී මේ භාවනාවේදී සිදුවන දේ බලා සිටින විට චේතනාවෙන් යමක් සකස් නොකරන නිසා සංකාර රැස්වීමක් නැද්ද කිව්වට ඊට යට තියෙන වචන පාවිච්චි කරන අසංස්කාරික සිද්ධිය තිරේ ඉස්සුවාට පස්සේ කාපට් එක ඉස්සුවාට යට තියෙන දූවිලි ටික දැක්කට පස්සේ එතන චේතනා නොකර සිටීම අර අරින් කලින් අර සසංකාරික කරපු එකට පුරුද්ද හරහම තමයි එන්න ඕනේ. එතනදී උඟදෙනෙක් මෙතන වැඩ කරනවා මේ වංචනික ධර්ම වගේක් ෂාට ගති වගේක් මායාවී ගති වගේක් නෑ ඕක මගේ නෙවෙයි ඔය මට අදාළ නැති එකක් කියලා ආරක ටිකක් පිළිලා අයින් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒක මගේම කියාගෙන අයියෝ මං වගේ ඇයි මේ මට සතිය කැඩලා දෝ සමාධිය කැඩලා දෝ කියලා එකත් එක ගැහෙන්න පටන් ගන්නවා. අන්නේ දෙකම නැතුව පිටගෙන එකක් බලන්න වගේ ඒක දිහා බලාගෙන ඉන්නකොට චේතනා විරහිතව බලා ඉන්නවා කියන එක ඉස්සෙල්ලා නම් බැරි තරම්. හරියට කොමිට් වෙනවා. හරියට මේකත් එක හැප්පෙන්න හිතෙනවා. අහලා අහලා අහලා කරලා කරලා කරලා බණ වලින් සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා තමයි මේක මේ පුරුද්දට ඇබ්බැහියට අර හුණගේ වලිග කැඩිච්චාම නටනවා වගේ නැටුවට එතන පණ නැහැ. ඊහට හුණගේ වලිග කැඩිච්චාම හැටි. මේක දිහා බලාගෙන මම කියන්නෙත් නැතුව මම කියන්න නොකියන්නෙත් නැතුව මේක දිහා බලාගෙනකොට චේතනා පහල කරගන්න නැහැ කියන එක ඒක තාම සූක්ෂම හික්මීමක් කියලා කියන්න පුළුවන්. ඒක ගෞරවයෙන් කරන එකද සද්ධායෙන් කරන එකද ප්‍රඥාවෙන් කරන එකද දන්නේ ඒ නිසා අපි භාවනා කරනවා කියලා අපි කරන්නේ සසංකාරිකව කරන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර බොහොම යාප්පු වෙලා වැඳලා බයාදුවම ඒක පොඩ්ඩක් අයින් කරනවා කය හොල්ලන්නේ නැතුව චේතනා නොකර ඔහේ උඹහක් බැඳා වගේ ඔහේ තියෙන්න අරිනවා ඉතින් අපි දන්නව කොච්චර අමාරුද කියලා ඒක. ඒක හෙල්ලෙන්නේ නැතුව කය මේ ආසුරුවන් නැතුව ඉරියව් මාරු කරන්නේ නැතුව ඕක කය කයේ තියෙන ක්‍රියාකාරකම් වෙන චේතන පහල නොකර ඉන්න එක. ඊට පස්සේ හිතවිලි කොජ දානවනේ. අපි කියන හිත පිට යනවා කියලා. ඉතින් ඕකට අසැලෙනවනේ අපි. ඕකටත් කොහොමද දේවල්ද නරක දෙයක්ද කියලා ඒකටත් අපි මේ ගොජ දාන හිතවිලි මම මාගේ කියන්නේ නැතුව වචී සංස්කාරات නතර කරලා කාය සංස්කාරات නතර කරලා ඊට අඩියට ගියාට පස්සේ අර පේන සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා කියලා ඇඟේ කතියක් නැහැ උන්ට ඉඳගෙන ඉන්න එපා වෙනවා ඇඟ රිදෙන්නේ නැහැ නිකන් රිදෙනවා වගේ අන්න ඒ වගේ එන ඇතුළත තියෙන වේදනා සංඥා අයින් කරන එක ඒක අපේ සාමාන්‍ය තේරවාදී උගන්වන්නේ වංචනික ධර්ම වශයෙන් වංචනික ධර්ම 10ක් පෙන්ලා දීලා තියෙනවා. ඒක ඉක්මවට පස්සේ තමයි බලවත් විපස්සනාට යන්නේ. නමුත් මේ මහායාන පොත්වල ඒව බොහොම සවිස්තරව විස්තර කරනවා. ඒ මිනිස්සෙකුගේ හිතාමතා කරන වැඩ ටික අයින් කරාට පස්සේ හිත ඇතුලේ ඉන්න භූතයෝ ගොඩේ නැහැටි. හිත ඇතුලේ ඉන්න පිසාචයෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ එළියට එන හැටි පෙන්ලා දීලා තියෙනවා. ඒව දිහා මේවා කෙලස් බව දැනගෙන මෙවුවා මේ නොදැනුවම ආශය අනුසය වශයෙන් හිතේ ගෙනියන දේවල් බව දැනගෙන ඒක බලාහන ඉන්නකොට චේතනා පහළ නොකර ඉන්නවා කියන එක ගැඹුරුයි. ඒ නිසා මෙතන සසංකාර සංකාර දෙක පිළිබඳවම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නෙමෙයි මම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කියන්න බෑ. එතෙන්දී කවුරක්වත් දෙන්නේක් නැහැ. බුදුහාමුදුරුවත් නැහැ. Taman විතරයි ඉන්නේ. ඉතින් ඊතරදී හරි ප්‍රධාන වෙනසක් තියෙනවා. අපිට දවසකට පහළ වෙන හිතවිලි ටික අරගෙන බැලුවොත් ඒ හිතවිලිනේ 100ට කීයක් මම හිතන දේවල්ද 100ට කීයක් හිතන දේවල්ද කියලා ගත්තොත් 99ට වැඩිය හිතන දේවල්. මේවට අපි කොච්චර කනගාටු වෙනවද? මේ හිතවිලි පිළිබඳ ආඩම්බර වෙනවා කනගාටු වෙනවද? මට අයිති නැති දෙයක්. අසංස්කාරිකව එන හිතවිලි ධාරාවක් නිසා අපි කොච්චර තැවෙනවද කියනවනම් පෘථග්ජනය කෙරේ අනුකම්පා කරන එක විතරයි බුදුහාමරණ කරණ තියෙන්නේ. මේ හිත කියලා කියන්නේ යකාගේ තකාගේ කම්බල වගේ සොහොන් පිට්ටනිය වගේ මේකේ විකාර නටන. ඒ නටනෙව්ව හිතලා කරන එකක්ද හිතිලා ඉබේ කරන එකක්ද කියලා බලන කොච්චර සැලකිල්ල බලන්න වේද. ඊට පස්සේ මේ කය නිදාගත්තත් බලන්න දඟලනවා. නිදාගෙන වබෙක් දිහා බලන කොච්චරවත් දඟලනවා. ඊට පස්සේ මේ හිත පිටියක් මැද හුලං අදින පිටියක් මැද පත්තු කරොත් පහන් දැල්ලක් වගේ එක චිත්තක්ෂණයක් උඩට තියෙන හොයේ නලිය නලිය තියෙන. මෙවුවා මගේද මෙවුවා මමද මෙවුවා මගේ ආත්මයේද කියලා බැලුවොත් බුදුරජාණන්සේ කියනවා මේවා ගොඩාක් ක්‍රියාත්මක වෙන්නේ කෙලෙස් හරහා. බුවට සැලෙනවයි කියලා කියන්නේ කෙලෙස් බාර ගන්නවා කියන එකයි. ඒවට නොසැලී ඉන්න කොච්චරක් බනහන්න ඕනද? කොච්චර පුළු පුළුවන් දේවල් කීකරු කරගෙන චිත්ත ශක්තියක් ඇති කර ගන්නවද? කොච්චරක්නම් කුසල පක්ෂය අදහන්න ඕනද කියලා බැලුවොත් ඒක නොවෙන තරම් ඒ තරමටම අපි කෙලස් වලට බය වීමෙන් හෝ කෙලස් වලට ගැටෙනවා. පටලවා ගන්න. එනිසා මේ අසංකාරික සසංකාරික ભેදේ යම් වෙලාවක තේරුම් ගත්තනම් අපි දවස පුරා කොච්චර අනුන්ගේ දේවල් නිසා තැවෙනවද? මට ඉබේ හිතන දේවල් මම හිතුවා කියලා හිතලා තැවෙනවද? මගේ මේ යන්ත්‍රය හරහා කෙරෙන දේවල් කෙරුවා කියලා තැවෙනවද? මගේ මේ වාචාල කට නිසා කියවෙන දේවල් කිව්වා කියලා හිතලා තැවෙනවද කියලා බැලුවොත් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. අපි වටේ ඉන්න කට්ටියට වචනේ අහුවෙච්ච අයගලත් කොක්ක දානවනේ. කොක්ක දැම්මට පස්සේ අපි ඊට පස්සේ කට උත්තර දෙනවා. කට උත්තර දීපු ගමන් අහුවෙලා. ඒක රබර් සීල් එකෙන් ගහලා අස්සම් කිරුවා වගේ යෝජනා වුණා ස්ථිර වෙනවා. ඉතින් ඒ නිසා තනි වෙන්න ඕන මේකට. තනි වෙලා ඇතුලේ ගොජේ බලන්න ඕන. බලන්න ඕන මේක මට ඕන වුණත් නතර කරන්න බැරි නම් මේකට කොහෙද ආත්මයක් තියෙන්නේ? මේ ඇතුළත කතාව මට ඕනවත් නතර කරන්න බැරි නම් මම 16 දෙයකට නැත්තම් මම මේකේ ස්වාමියත්වයේද කියලා බැලුවොත් 16යි. ඉතින් මේකට සැලිලා මේකට තැයිලා කරන්න දෙයක් නැහැ. ඒකේ තියෙන අසංස්කාරික తත්වය දකින්න නම් බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා යෝජ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානසටිතිය උඹ මේ භාවනා කරනකොට සද්ද කරන්නෙත් නැහැ, කය හොල්ලන්නෙත් නැහැ. හොඳට ආනපානේ හිත තැම්පත් කරගෙන ඉන්නකොට චේතනාවක් ආවොත් ඒ හොඳටම ඇති කියලා කියන විඥානයට කොක්ක ගන්න. යංච චේතේති යංච පකප්පේති උඹ කල්පනාවක් ඇති ප්‍රකල්පනාවක් පහල කරගන්නවා. මම මේ කාටද කියලා දෙන්න ඕන කියලා. ආ ඒ ඇති. එහෙම නැත්නම් යංච අනුසේති උඹ මේ දෙකම නැතුව හිටියත් සංසාරෙන් ගෙනාවු අනුසේ කඳුලක් තිබ්බොත් විඥානේ කොක්ක ගහ ගන්න. ඉතින් උඹට සිද්ධ වෙනවා චේතනා නොකරන අදිෂ්ඨාන කරන්න අතෙන්ද ගියාටත් පස්සේ. ඊට පස්සේ උඹට සිද්ධ වෙනවා එතෙන් ගියාට පස්සෙත් මගේ හිතේ අනාගත සැලසුම් අරයා මෙයා ගැන සැලසුම් මෙයා සේන විඥාණයට වේදිකාව වෙන නිසා නොකර ඉන්න. එතකොට විඥාණය තියෙන අනුසය විතරයි. නමුත් මේ අනුසය පාවිච්චි කිරීමෙන් ගෙවීමක් සිද්ධ වෙනවා. අනුසය ගෙවීමක් සිද්ධ වෙනවා. ඒතකොට දැනගන්න පුළුවන් මම මේ සංසාරයෙන් සංසාරට භවයෙන් භවයට මම කියලා ගෙනියන්නේ මොනවද? ඔන්න ඒ ටික ගොජ දාන වෙලාවේදී පේනවා. උනත් තියෙන ඒ ගොජේ යතින් අපි ඔක්කොම සමානයි කියනකොට අමුතුම ගැඹුරක් අමුතුම গুপ্ত භාවයක් අමුතුම කොටසක් තියෙනවා. ඒක බටහිර මානසික විද්‍යාවට අහු වෙලා නැහැ. යට තියෙන ගොජේ යතින් අනුසය ආසේ ධර්මය යතින් අපි ඔක්කොම එකයි. වෙලා තියෙන මේක වහණ්ඩයි උත්සාහ කරන්න. පුළුවන් තරම් 18 නැත්නම් 64ක් මායන් තියනවා කියනවා නේ. ගෑණියෙකුට 62ක් දෘෂ්ටි සීනවා කොයි එකකටත්. ඔක්කොම කරන්නේ අර තියෙන කක්ක කොට වහලා තියාගන්න හදන එක සුද්ධ කරන්න යන්නේ. ඉතින් අපි කියනවා බොහොම හැදිච්ච මිනිස්සයා බොහොම සබහාගරුකයි, බොහොම ශික්ෂිතයි, ඒ කොච්චර ශික්ෂිතත් අශික්ෂිතයි යට. ඒ අශික්ෂිතකම දකින්න බෑ බුදුහාමුදුරගේ වගේ ඔය කිං කුසල ගවේදී ඔය ඔය බොක්ක හොදලාම බලන්න. ඒක අහුවෙලා නැහැ. බටේර මානසිකද්දට අහුවෙන්නේ නැහැ, තර්කයට අහුවෙන්නේ නැහැ. ඉතින් තියෙන ඇත්තට මේ අසංස්කාරික කොටස දිහා බලනකොට අපි නිකන් මේ රූකඩයක් විතරයි. අපහරහ ක්‍රියාත්මක වෙන්නේ මායයට ඕනේ කෙලස් වලට ඕනේ සෙල්ලම් ටිකක් විතරයි. ඉතින් අපි උනාට පස්සේ අපි ඒක සාතික කරනවා මේක මමයි කරේ කියලා. ඒකල විඳවනවා. ඒක ගොඩි හරියක් තියෙන නරක දේවල්. ඊට පස්සේ විඳවන නිසා අපිට වෙලාවක සිද්ධ වෙනවා. හොඳට භාවනා කළවල මේ කරලා හිතලා කරන දේවල් සහ හිතිලා කරන දේවල්. ඒ අසංකාර සසංකාර ભેදේ බලනකොට කිසිම දවසක හිතෙන්නේ මේ මගේ කෙලෙස් එක්ක මම භාවනා කරනවා කියලා. Taman හිතෙන මේ මානවයට අයිති කෙලෙස් මෙවුවා. ශිෂ්ටාචාරය නිසා ඇතිවෙච්ච හරුපයක් මේ තියෙන. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම වෙනකොට ලිව්ව ආටිකල් එකක් Ambiguity of the Civilization කියලා. මේ පොදු සමාජයේ ඉන්න කියලා ගහගත්ත ගාගනිල්ලක් මෙතන තියෙන්නේ. ඉතින් අපිට හිතන්න බෑ ඒ නිසා ඇබරිජන්ස්ලට නැත්නම් වැද්දෙකුට කෙලෙස් අඩුයි කියලා. වැද්දට ඇත්තට කෙලෙස් ගලවන ක්‍රමේ දන්නෙත් නෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි මේ මේ අද මේ විදිහට දඟලන්නේ මේ අපි වටපිටාවේ ඉන්න මේ සමාජයේ නිසා සීලාචාර වීමට යෑම නිසා ශිෂ්ටාචාර වීමට යෑම නිසා මේ ව්‍යාකරණ නිසා මේ භාෂාව නිසා මේ සල්ලි නිසා ඇති කරගත්ත ප්‍රශ්න වල තියෙන මූලික ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේ මේ මේ මේ ගුණ ගන්දරේ ඉඳලා නැතුවත් කරන්නත් බෑ. තනි වෙලා කැලේකට ගියයි කියලා කරන්නත් බෑ. ඒ නිසා බුදුසෙන් කියන ඕකෙම ඉඳගෙන ඕක හරහාම ගැලවියා ගැලවෙන්න අසංස්කාරිකව කියන්නේ මෙහෙවීමකින් තොරව කියන වචනේ පාවිච්චි කරන්නේ අටුවාව අසංස්කාරිකව. සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමක් අනුන්ගේ හෝ තමන්ගේ මෙහෙවීමක් සහිත. පද්ධතියදී හොඳට බලනකොට පේන තියෙන මේකේ 99ක් විතර මෙහෙවීමකින් තොරව ඔහේ සිද්ධ වෙන දේවල්. මෝඩකම නිසා අපිව මම කරා කියලා Taman ඒවට උත්තර බඳින්න හදනවා. Taman ඒවට වග වෙන්න හදනවා. කෙලවරක් කරන්න බෑ නිසා ඒ එන්නේ ඒ સંદર્ભය තුල මේ චේතනා මේ ප්‍රකල්පනා මේ ප්‍රාර්ථනා මේ අබිනිහාර සේරමහරා තමයි මේ කොක්කවදින්නේ. ඉතින් චේතනාවක් නැතුව ඉන්න ගියාම චේතනා කරන්න එපයි කියලා කිව්වාම ඉතින් ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා. භාවනා කරන්න මොටිවේෂන් එක ගන්න කොහොමද කියලා. මොටිවේෂනල් තියරි එකක් කියලා වෙනම තියරි එකක් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ කියන්නේ යමක් කරන්න අපි මෙහෙවීම ඕනේනේ. භාවනා කරන්න මෙහෙවීමක් ඕනේ. ඉතින් චේතන නැතුව කොහොමද භාවනා කරන්නේ? ඒ වෙනදා මේ වගේ විශාල මුරු දීලා කටයුත්තක් කරන්න මෙහෙවීමක් නැතුව කොහොමද කරන්නේ? ඉතින් ඒකට උත්තර දෙන්න තියෙන්නේ මුලදී මෙහෙවීමක් අවශ්‍යයි. චේතනාවක්, ශ්‍රද්ධාවක්, කුසල ඡන්දයක්, අදිමොක්කයක්. නමුත් ඉස්සරහට යනකොට යනකොට භාවනා කස කැවෙනකොට භාවනාවට වැඩි බාර දීලා තමන් හිමීට චේතනා ටික අයින් කරන්න ඕනේ. අයින් කරුවට පස්සේ අර ගිනාපු ගැම්මට, ගිනාපු ජවයට, ගිනාපු සතියට, ගිනාපු සමාධියට වැඩබාර දීලා පැහිය වෙන්න දෙන්නේ නැතුව භාවනා හිමීට ඕටෝ පයිලටින් එකට දාලා ප්ලේන් එකට යන්න ගන්න එකයි තියෙන්නේ. යන්න පුළුවන්. ඕටෝ පයිලට් එක දැම්මට පස්සේ යන්න පුළුවන්. හැබැයි එතෙන් වෙනකොට ප්ලේන් එක අඩු ගාඩ මීටර් 100ක් උස්සලා තියෙනවා. මේ මීටර් 100 ඇතුළත පයිලට් ඕටෝ පයිලට්ෙන් දාන්න බෑ. පටන් ගන්නකොට ඕනේ. ඔව් භාවනා යන්න ගැම්මාවට පස්සේ ආය මේ වන්න යන්න එපා. හැකි තාක් දුරට දෙන්න ඕනේ භාවනාවට එයාටම කරගෙන යන්න. එතකොට මේක නිකන් මේ ස්වයංක්‍රීය ටෙලිෆෝන් උපාර මධ්‍යස්ථානයක් වගේ එහෙම මැසේජ් එනවා මෙහාට කනෙක් කරනවා එහෙට එනවා මෙහෙට යනවා හැබැයි බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ඒ ඒ ඒ ප්ලග් එක ගල්ලා මේකේ ගහන්න යන්න එපා. එයාම ගැලවිලා ගිහලා අරකේ වදි. ඒ ඒ කනෙක්ෂන් එක තියෙන්නේ. එතකොට නිකන් මේ තමන් හුදු නිරීක්ෂකෙක් පමණයි සිද්ධියෙන් පරිබාහිරව සිද්ධිය දිහා බලන නිරීක්ෂකයෙක් නැත්නම් විපස්සකෙක් පමණක් පාඩපත් වෙනවා. ඒ හරහා තමයි අර මොටිවේෂන් එකක් මොටිවේෂන් කියන්නේ මෙහෙවීමක් එළවුමක් නැතුව එළවුමක් සහිතව පටන් අරගෙන එළවුමෙන් ගැම්ම අරන් දීලා ඊට පස්සේ අnderන එකයි තියෙන්නේ. කියන එක මෙහෙම සසංඛාරිකව කියනවද ඉස්සල්ලා මන්ත්‍ර ජප කරන්න ඕනේ. ඉස්සල්ලා මන්ත්‍ර ජප කරන්න ඕනේ. මෙහෙම බලහින්නකොට එක පාට තද ගතියක් දැනෙනවා, බුරුල් ගතියක් දැනෙනවා, යන්න හිතෙනවා, ඉඳගෙන ඉඳගෙන විවිධ දේවල් එනවා. ඉතින් එතකොට ඉස්සල්ලා ඉස්සල්ලා ඒ වැඩේ ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ඒක බ්ලොක් කරන්න ඕනේ. නෑ නෑ ඔය ආවට ඕක මම නෙවෙයි. ඕක මගේ නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි කියලා බලනකොට ඒ ඒ මානසිකත්වය හදනකොට මට නිකම්ම පුස් වෙලා හැලිලා යනවා. හැලි කරලා ජයග්‍රහී හැඟීමක් වෙනවා. මම නැගිටින අපරාධනේ. මම නැගිටින්නේ නෑ. එහෙම එහෙම කරගෙන කරගෙන යනකොට හිතම තේරුම් ගන්නවා මේ බුදුහාමරගේ මන්ත්‍රය හරියි. මේක වැඩ කරනවා කියලා ඊට පස්සේ ඒ කරදරයක් කොහොමක් හරි එනකොටම වචනෙන්ම කියන්න ඕනේ <clears throat> හිතේ ලෑස්තියක් දෙනවා උඹ යාවට මං ගණන් ගන්නෑ කියලා. ඒක අන්තිමට ඇබ්බැහි වෙන්න ගන්නවා. සිද්ධි වෙන්න පටන් ගන්නවා. වශී වෙන්න පටන් අර ගන්නවා. එතකොට හරියට නිකන් මේ තමන් ඉමුනිටි එකක් අරගෙන ලෙඩක් තියෙන ප්‍රදේශයට ගියාම Taman දන්නවනේ ඉමුනිටි එකේ තියෙන තාක්කල් අනික් මිනිසුන්ට ලෙඩ වුණාට මට ආසාදනය වෙන්නේ නැහැ කියලා. අන්නේ විශ්වාසයෙන් එයාට අනික් කෙනෙකුට වැඩිය මුණ දෙන්න පුළුවන් ශක්තියක් එනවනේ. අන්නේ වගේ ඉමුනිටි එකක් එන්න ගන්නවා. කවුරු මොන જાතියෙන් නැගලුවත් දන්නවා ගෑවුණත් ඕකේ මට ආසාදනයක් එන්නේ නැහැ. ඒ නිසා වෙන කට්ටිය ගාව ගන්න බයයි. මොකද ඒගොල්ලෝ සසෙප්ටිබල්. ඒගොල්ලන්ට ආසාදනය වෙන්න පුළුවන්. නමුත් මම ටිකක් කරලා දන්නවට ආසාදනය වෙන්නේ නැහැ කියන නිසා ඒ පුද්ගලයා අනුන්ට පේන්නේ ඔලොමලයි වගේ. ඒ ශේෂ්ත්‍රේ වැඩ කරනවා ගා ගන්නෑ. අනික් කෙනෙක් බලා ඉන්නවා දැන් ගෑවේ දැන් ගෑවේ කියලා කවුරුත් බලා ඉන්නේ වරදිනකම් අපට කියලා වගේ වටපිට කට්ටිය බලා ඉනවා තමන් තමුන්ගේ අර විශ්වාසයෙන් කරගෙන යනකොට ඒ ධර්ම ශක්තිය නැත්නම් අර කලින් අත්තරදා ගත්ත අත්තර දත්තරත ගත්ත චේත්‍යයේ විශ්වාසය අන්තිමට තමන්න පේන්න පටන් ගන්නවා අම්මට අපට වැඩිය ෂුවර්. බුදුන් දැක්කා වගේ. ධර්මයේ දැක්කා වගේ. මේ තමයි සංඝයා වෙච්චාම තියෙන වාසිය. මේ තමයි සීලයේ තියෙන වාසිය කියලා තමන් තුලින්ම <clears throat> එන්න පටන් අර ගන්නවා මේ විශ්වාසය. ඊට පස්සේ තමයි ඇත්තටම අර කෙලවරක් දැකීමේ ආසාව නැත්නම් මේක ඉවර කරන්න පුළුවන් ආසාවක් එන්නේ. මුලින් මුලින් එච්චරම අපේ પરමාර්ථ පිරිසුදු නැහැ. ඉස්සරහට යන්න යන්න තමයි පිරිසුදු භාවය ඇති වෙන්නේ. දෙවෙනි කොට සිතන නැත්නම් ඒ වෙනුවෙන් එදීමට මුල්ලු චේතනාව කෙලස් නැසීමට ගන්න උත්සාහය චේතනා වශයෙන් මුල්ලි කුසල් සංස්කාර ඇති වෙනවා. අද මුලින් ඇත්තටම චේතන අවශ්‍යයි. මුලින් මේ මෙහෙවීමක් අවශ්‍යයි. කුසල ජවය අවශ්‍යයි. නමුත් අවසානයේක ජව කැවිලා වේග කැවිලා යන්න හතන් ගන්න වෙලාවේදී ඒ කියන්නේ භාවනා භාවනා විසින් පහළනේ අතර ගන්න හදන වෙලාවේදී Taman පුළුවන් තරම් වේදනා අයින් කරගන්න ඕන. ප්‍රාර්ථනා අයින් කරගන්න ඕන. එහෙම නැත්නම් අදිෂ්ඨාන අයින් කරගෙන ඉවරලා කියන්නේ දැන් හොඳයි. ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවා තමන්ගේ දරුවන්ට තම තමන්ගේ කටයුතු කරන්න හදනකොට උන්ට කරගන්න දීලා ඇඟිලි ගහලා අතාරින්න ඕනේ. ඇඟිලි හැවේ නැත්නම් ඒ දෙමාපියත් එක දරුවෝ තරහ වෙනවා. අපේ වැඩක් අපිට කරගන්න දෙන්නේ මේ අම්මලා තාත්තලා පිස්සු කෙලන කාලේ අපි දන්නේ මොනවද පිස්සු කෙලි කියලා දැන් අපිට එනවා උගන්නන්න කියලා. ඊට පිට වැඩිය හොඳයි අම්මට කරන්න පුළුවන් නම් ඒ වෙලාවට අතාරින්න ඕනේ. හැබැයි ඇස් බැල්ම තියාගන්න. හොඳ පාරේ යනවා නම් එන්න එන්න තේනවා ඉදී කරපු වැඩේ හරි කියලා. අන්න වගේ මේ චේතනාවල් කියලා කියන්නේ කෙලෙස්. චේතනාවක් නැතුව භාවනා කරන්න බෑ. චේතන නැතුව ගිහි අතාරින්න බෑ. චේතනාවක් නැතුව කාමෙන් අයින් වෙන්න බෑ. නමුත් ඒවා නිසි තැනට එනකොට හැලෙන වෙලාවේදී හැලෙන්න දෙන එක තමයි ඒක කරන දෙයක්ද, කරන දෙයක්ද කියලා කියන්න බෑ. නිසා කියනවා ඒක මේ අහම්බයක් කියලා. චේතන හැලෙන එක, ප්‍රකල්පන හැලෙන එක, ප්‍රාර්ථනා හැලෙන එක අහම්බයක්. නමුත් සන්තෝෂයක් තියෙනවා යටින් දැන් ඇඟිලි ගන්න නැතුව වැඩේ යනවා. ඒකේ ඒ විද්‍යයටම බාහිර සමාජයේ සිද්ධ වෙනවා. ඇතුළත යම් කිසි විදිහකට තමයි ඒ එන චේතනාවට ඇඟිලි ගන්න නැති වෙන්න පුරුදු කරගත්තොත් බාහිරේ වුණත් සිද්ධ වෙනකොට ඒ සිද්ධියදී උඟාවක් වෙලා බලන්න පුළුවන් ඇඟිලි ගන්න නැතුව. ඒතර බලනකොට උත්තරේ ඒ තුලින්ම ඇවිල්ලා විශ්නිලත් ගිහිල්ලා. සමහරට අවුල් වෙනවා නම් කවුරු හරි ඒකට කර දීලා ඌ ඒකෙන්ම කක්ක ගහගෙන ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒ හැල්ලම බලනකොට බලනකොට තේනවා මේ ස්වභාව ධර්මයට ඉඩ දෙන්නේ නැතුව අපි මේ අයියා වෙන්න යෑමෙන් තමයි මේ සම්පූර්ණ අවුල වෙලා තියෙන්නේ. ස්වභාව ධර්මයේ සම්පූර්ණ හේතුඵලවාදයක් තියෙනවා. හේතුඵලවාදයෙන් පිට මොකක්වත් වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් නොවිය යුත්තක් වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ දේවල් වෙනකොට මමයා මෙතන ඉඳද්දි එහෙම වෙන්න වෙන්න බෑ. අර මුවන් පැලසේ ආරච්චල නිතරම කියන ආරච්චල ඉස්සරහ ඉව වෙන්න දෙන්න බෑ කියලා. ඉතින් අපි ආරච්චල වෙන්න හදනවා. ඉතින් නඩු. ඉස්සරහට යන්න යන්න වෙන්නේ මොකද්ද? වෙන දෙයට ස්වභාව ධර්මයේ වෙන ක්‍රමයකට ඉnderලා තමන් හුදු නිරීක්ෂකෙක් වශයෙන් චේතනාවන්ගෙන් ප්‍රාර්ථනාවන්ගෙන් හිස් වෙච්ච එහෙම නැත්නම් අලුතෙන් කර්ම රැස් කිරීමෙන් හිස් වෙච්ච තියෙන කර්ම ගෙවන කීනම් පුරාණං නවන්නති සම්භවං විරත්ත චිත්තා යති කේපවස්මි කීනම් පුරාණං අති ඉතුරු දේවල් ගෙවි ගෙවි යනවා නවන්නති සම්භවං අලුතෙන් ප්‍රාර්ථනා චේතනා කර්ම රැස් කරන්නෙත් නැහැ විරත්ත චිත්තා මේ දේවල් මිනිස්සු අල්ලාගෙන නඩු කියාගෙන දඟලනකොට Taman ඉන්නේ විරංජනේ වෙච්ච හිතකින් යුක්තව අලුතෙන් භවයක් නැත්තම් එන්න ඉඩ තියෙනවා මේ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්න කියලා නිසා අතපය පරිස්සම් කරගෙන ජීවත් වෙන විරත් චිත්තය ඇති වුණාට පස්සේ තීරණ පටන් ගන්නවා අපි මෙතෙන්කල් කොහොල්ල බබාලා වගේ තමයි ඉඳලා තියෙන්නේ. ළඟ යන ඔක්කොම අල්ලගෙන ගහගෙන ඉස්සරහට ඉස්සරහට යනකොට තෙල් දිනියෙන් තමයි ගණදිනු කරන්න වෙන්නේ කොහොල්ල ගමෙන් නෙවෙයි. ගැලවෙන එක එන්න පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන රැල්ලේ <clears throat> අග මුලට සම්බන්ධව පවතින බව මුලේ ආරම්භයේ විමසීමේදී තේරුම් ගතිබේ. මේ ආනාපාන රැල්ල දිහා බලාගෙන සිටීම ප්‍රගුණ කිරීම අවශ්‍ය බව හැඟේ. මේ පිළිබඳව තවදුරටත් උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් කර්ණායන් ඉල්ලා සිටිමි. මේ අල්ලගෙන තියෙන ක්‍රමය හරි. දිගටම බලන්න හැම ඉරියව් දෙකක් අතර මැදම ආස්වාද ප්‍රසවාස දෙකක් අතර මැදම පුදුමාකාර සංදිස්ථානයක් තියෙනවා. එහෙනම් හිස්තනක් තියෙනවා. අන්නේ හිස්තන මකලා හිස්තනට උඩින් පන්නන එක තමයි තණ්හාවෙන් කරන්නේ. අපි තණ්හාවේදී මේ ලාටු ගතිය අතහැරලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කර දැනගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන්කර දැනගන්නකොට ඒ අතරමැද තියෙන අර හිස්තන අතරමැද තියෙන මායාකාරී තැන ඇස්බැඳුම අහුවෙන්න පටන් ගත්තාම තේරෙන පටන් ගන්නවා එතන නාම රූප අතර මාරුවක් වෙන්න පුළුවන් කරන දේ කරන දේ අතර මාරුවක් වෙන්න පුළුවන් ගොඩාක් දේවල් සිද්ධ වෙනවා මේක පැන්නිල්ල නිසා තමයි අපි මේ ආස්වාසේ ඒකකයක් වශයෙන් ගත්තේ ප්‍රස්වාසයේ ඒකකයක් වශයෙන් ගත්තේ. නමුත් මේ අතරමැද දැකපුවාම ආස්වාසයේම තමයි පෙරලීගෙන ගිහලා ප්‍රස්වාසයක් බවට පත් වෙන්නේ. ප්‍රස්වාසය නැතුව ආස්වාසෙ ඉන්න බෑ. ආස්වාසෙ නැතුව ප්‍රස්වාසෙ ඉන්න බෑ. මේ දෙන්න අතර තියෙන ඒ ඒ පටිච්ච සමුප්පන්න භාවයේ තේරෙන්නේ සම්පූර්ණ එකක් ඉවරලා අනිත් එක හට ගන්නකම් ඉන්න බලන්න ඕන. එතකොට ඔය කොහොමද චුතිසිත ඇති වෙන්නේ, පරිසන්දිත ඇති වෙන්නේ, පුනරුත්පත්ති වෙන්නේ? ඒ ටික හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ එකක් ගිහිලා අනෙක් එකට මාරු වෙලා යන හැටි බලනකොට විපරිණාමය හුඟක් ප්‍රසිද්ධයි එතන ප්‍රසවාසයේ ගෙවෙන තැන සහ ආස්වාසයේ පටන් ගන්න තැන හරි ලේසි ආධුනිකයට අල්ලන්න ආස්වාසයේ ගෙවෙන තැන සහ ප්‍රසවාසයේ පටන් ගන්න තැන හරි ඉක්මන් එතන අහු වෙනවලු එතන වේගයි ගමන ඒ නිසා නිතරම කියනවා නිකන් ආධුනිකයෙකුට ප්‍රසවාසී ඉවර වෙනකම්ම බලන්න බලලා ඒ ඒ ඒ දල්වාගත්ත අවදියෙම ඒ හරහා සමහරට ඒ වෙනකොට ආස්වාදේ පටන් ගන්නවා දන්නේම නැහැ. විශේෂයෙන්ම වම උසලා දකුණ තියෙනකොට වම ඔස්සනවා ඉවර වෙනවා බැලුවොත් දකුණ පටන් ගන්නවා පේන්නේ දකුණ මුල බලන්න ගත්තොත් වම ඉස්සෙනවා පේන්නේ ඉතින් මේ දෙකේදී ඇතිවෙච්ච සංඥාව මට මේසරි කියලා ඉතින් මම හිතන්නේ කටුකුරුන් දෙසහන්ස කිව්වා පච්චාපුරේ සංඥා කියලා ගන්නේ කියලා. ඒ වෙලාවේදී සංඥා දෙන මෙහෙන් පස්සේ පැත්තෙන් මේක ඉවර වෙන එකයි මෙහෙන් හටගන්න එකයි දෙක නිකන් පොල් පිට පාගනවා වගේ වෙන්නේ. මේක තද වෙනකොට අර කිස් වෙනවා. අරක තියෙනකොට මේක තද වෙනවා. ඉතින් කොතනද අවධානය තියෙන්න ඕන. දැන් අපි මේ අතින් අත අත ගන්නකොට අපි වම් තෙද අත්දැකීම තියෙන්නේ දකුණේ තද අත්දැකීම තියෙන්නේ. මේ ඉතින් මේ අත අත ගන්නකොට එන එන ස්පර්ශය ගත්තාම කොහෙද කියන්නේ? අපි ස්පර්ශය නෑ කියන්නත් බෑ. දකුණේ වම අත ගන්න පුළුවන්. අත් දකුණේ වම පුළුවන්. වමෙන් දකුණ පුළුවන්. ස්පර්ශය වෙනකොට මෙන්න මේ වගේ තඩමාරුවක් තමයි දෙන්නේ ඉරියාපත දෙකක් අතරේ. ඉතින් මේ තඩමාරුව නොසලකා හරින්න නැතුව අන්න එතන හොඳට අවධානය නැත්නම් හොඳට සතිය ධාරාව සතිය ආලෝකයේ යොදලා බැලුවොත් එතන හැම වෙලාවෙම ඇස්බැඳුමක් තියෙනවා. හැම වෙලාවෙම මායාකාරී ගතියක් තියෙනවා. අන්නේ මායාකාරී ගතිය තුළ තමයි අවිද්‍යාව රැඳා පවතින. අවිද්‍යාව බීජ. ඒ නිසා පුළුවන් තරම් ආසස් ප්‍රසස් යාලු කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා පුළුවන් තරම් උත්සාහ කරන භාෂාවේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ඊට පස්සේ ආස්වාසේ පටන් ගන්න තැන. මෙතෙන්දි පොඩි කාරණාවක් එකතු කරොත් ප්‍රස්වාසයේ නිමා වෙනකම්ම අපේ හිත තියෙන්නේ කාය පස්සද්ධියේ. කාය ප්‍රසාදේ. කාය ප්‍රසාද කියන්නේ නාසිකාග්‍රේ වදිනවා කියලා ගමකෝ. කාය ප්‍රසාදේ වායෝ ධාතුව හැපීම නිසා ඇතිවෙන සංඥාව දිගේම අපි යනකොට විඥානය ආශ්‍රය කරන කාය ප්‍රසාදය ඊගාවට වායෝ ධාතුව. එහෙම නැත්නම් කය සහ පොට්ටබ්බේ. නමුත් මේක ප්‍රසවාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මනෝ ධාතුවට යන්න ඕනේ මනෝ මනායතනෙට යන්න ඕනේ. මනායතනේ චිත්තක්ෂණයක්වත් ඉඳලා තමයි ඊගාව ප්‍රසවාසයේ පටන් අරගන්නේ. ආස්වාසයේ පටන් අරගන්නේ. නමුත් මේ සිද්ධි දෙක අතරමැදි විඥානයේ කාය ප්‍රසාදයේ අතහැරලා මනෝ ප්‍රසාදයට වැටෙන බවත් වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් නතර වෙලා ධර්ම ධාතුවක් ඇති වෙන බවත් එතකොට විඥානයේ මනෝ විඥානයේ බවට පත් වෙන බවත් පෙන්වන්න නැතුවයි ගේම ගෙනියන්නේ. ඒ නිසා එතනදී බලන්න ඕනේ මේ කාය ප්‍රසාදයේ වායෝ පොට්ටබ්බ ධාතුව හැපීම නිසා ඇතිවෙන මේ සංඥාව හඳුනා ගැනීම සිද්ධ වෙන තාක්කල් ඒ විඥානය අපි කියන්නේ කාය විඥානය කියලා. ඊට පස්සේ ඒක ගෙවෙන තැනක් එනවනම් ඒ ගෙවෙන තැනදී තවදුරටත් කාය ප්‍රසාදේ නෙවෙයි විඥානේ තියෙන්නේ මනෝ ප්‍රසාදයට යනවා. ඒකවල තවදුරටත් වායෝ ධාතුවෙන් නෙවෙයි භවයේ රන්ජල පවතින්නේ ධර්ම ධාතුවේ. අන්නේ මාරු වෙන වෙන්ට වෙන එක පෙන්වන්නේ නැතුව ඊගාවට දෙන ආස්වාසේ කාය ප්‍රසාදේ තිබ්බා කියලා වගේ පෙන්වන පෙන්නිල්ලක් තියෙනවා. ඒ කියන්නේ කොලේ වහලා ගහන්නේ. අන්නේ කොලේ වහලා ගහන එක අන්තිම නැට්ටටම බලන්නේ හිටියොත් තීරණ පටන් ගන්නවා එතන නිකන් කරකොල ඇතරිය වගේ දෙයක් වෙනවා. මොනවා වෙනවද දන්නේ අර මේ මම එංගලන්තයේදී ඔක් කියලා දෙනකොට කිව්වා ગેප් එක බලන කිව්වා ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකට යනකොට බෝඩ් එකක් දාලා තියෙනවා be mindful about the gap කියලා. ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකේ ગેප් එක ගැන mindful කියලා නෙමෙයි දාලා තියෙන්නේ. alert වෙන්න කියලා තියෙනවා ગેප් එක ගැන. ඉතින් මම එදා දවසක් ඇවිදින්න ගියාට පස්සේ කිව්වා සංස ગેප් එක බලලා යන්නේ කිව්වා අදත්. ආනපානේ බනනකොට ગેප් එක බනන වගේ ට්‍රේන් එකකට කොට වෙනකොටත් ગેප් එකට පය වැටුනොත් එimhe මැරෙනවා. ඒ නිසා ગેප් එක බේරලා යන්න ඕනේ. මේ ગેප් එකේ තමයි ඔය සෙල්ලම් කැල්ල තියෙන්නේ. ඒකට තමයි අපි මේ ආශාස ප්‍රසවාසය යාලු කරන යාලු කරන යාලු කරගෙන ප්‍රසවාසය ඉවර වෙලා ආශාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා විඥානයේ ආරම්මණය ద్వාරය තුනම වෙනස් කරලා ගන්නවා ටක්කා. පොඩි චිත්තක්ෂණයට වෙනස් කරලා දානවා. ඒ වෙනස අල්ලගන්න බැරි නිසා අපිට හිතෙන්නේ දිගටම කාය විඥානය තිබ්බයි කියලා. දිගටම කාය ප්‍රසාදය තිබුණා කියලා. දිගටම වායෝ පොට්ටබ්බ ධාතුව තිබුණායි කියලා නෑ. අන්න ඒක අල්ලපු වෙලාවේ පේනවා. ඒකට අර යුද්ධෙක් දාලා තිබුණ වචනයක් you have to think slice the time කියලා. කාලේ ඊටාම පුංචි කොටසට කැඩුවොත් එක කොටසක් තියෙනවා. කාය ප්‍රසාදේ නෙවෙයි මනෝ ප්‍රසාදේ තියෙන්නේ කාය විඥානේ නෙවෙයි මනෝ විඥානේ තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ නෙවෙයි තියෙන්නේ ධම්ම ධාතුවේ අන්නේ කෑ ලහු වුණාට පස්සේ මෙතෙක් කල් ඒක සෑන්ඩ්විච් වුණා දන්නේ නැහැ දැන් අල්ලගන්න පුළුවන් වෙච්චාම ඒක හරි හොඳ මේ භාවනාවට පණක් දෙනවා. ඒක ඒක සමහරු කියනවා ඒක ආස්වාසයක් ඇතුළත ආස්වාස 10ක් හමාරක් තියෙනවා කිය. ගැසි ගැසි ගැසි කියන ආනපාන යන්නේ ආස්වාසය යන්නේ. ඉතින් අරක ලොකු ગેප් එකනේ. ඒ ગેප් එක ඇල්ලුවාට පස්සේ යාට නොදක බැරි වෙනවා ආස්වාසය කියලා කියන්නේ සමූහයක් බවත්. ඒක ඝණයක් නොවන බවත්. සමූහයක් වශයෙන් බලන එක ඝන සංඥාව කියන අවිද්‍යාවෙන් සිද්ධ කරලා දුන්නට ආස්වාසයක් ඇතුලේ ආස්වාස ගෝටි ගණක් තියෙනවා. ඒ හැම කෝටි ගණක් අතරම පොතක් අතර තියෙන පිටු අතර තියෙන හිස්තන වගේ හැමතැනම හිස්තනක් තියෙනවා. ඉතින් අන්තිම බලන මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ භංගුර නැති දෙයක්. ඒකවල තියෙනවා මේ වගේ භංගුර දෙයකින්ද මේ සංසාරේ හැදුවේ. මේකද මෙච්චර මේ ගෙවල් හදන්නේ. මේ කැඩෙන බව දැනනකොට හොඳ ආස්වාසයක් ඒ විදිහට ગැප් එක බලන සුදු බැලුවොත් ආශ්වාස ප්‍රශ්වාස දෙකක් අතර විතර නෙවෙයි ආශ්වාසයත් හැදිලා තියෙන්නේ ඝන එක. ඝන සංඥාව ගන්න එපයි කියනවා මේ කලාප සංඥාව ගන්න කියනවා. අපි දැන් මේ මොනවාද මේ බොටනි වල සත්ව විද්‍යාවේදී අපි කලාප තියෙනවා එකම જાති එකම වැඩ කරන සෛල ගොඩාක් යොදලා ඒකට කලාපයක් කියලා කියන ඔක්කොම කරන්නේ එකම වැඩේ. ඕගන් එකක් කියලා පස්සේ ඉන්ද්‍රියක් කියලා හඳුනා ගන්නවා මේ සරුවචනංශ යෝජනා කරනවා මේක කලාපයක් වශයෙන් ගන්න ඝණයක් වශයෙන් ගන්න එපා කියලා ඝණයක් කියපුවාම ආශාස කිච්ච ඝණය කියලා කියන එකම කෘත්‍යයක් කරන්න නෑ කෘත්‍ය රාශියක් එහෙම නැත්නම් කියන වැඩක් නෑ එතන ක්‍රියාවක් නෑ එතන තියෙන ක්‍රියාවලියක් අන්නේ ක්‍රියාවලිය වෙන් කරලා බලා ගන්න පුළුවන් වෙච්ච දවසේ තේනවා මේ හැම එකක්ම පුට්ටු කරලා හදපුවා හැම එකක් අතරමැදම බොහෝම මේ භංගුර වෙන සුළු කැඩෙන සුළු දේවල් මැදි වෙලා තියෙනවා. ඒක නොදකින්න නිසා අපි හිතනවා මේක ඒක ඝණයක් කියලා. එහෙම එකක් ඇත්ත නෑ. ඒතකොට මෙම අතක් උස්සනවා වගේ බලපුවාම ඒ බුරුමේ පණ්ඩිසාංශ කියනවා කාටුන් චිත්‍රයක අතක් උස්සනවා පෙන්වන්න රූප රාම කීයක් ඕනද කියලා. ස්පීඩ් එක කඩලා ගියොත් එහෙම රූප රාමෝ කොහොමද පේන්නේ? හරියට අර ප්‍රොජෙක්ටර් එකේ වේගය අඩු කෙරුවොත් එතකොට මේක ගැසි ගැසි යනවා පේනකොට චිත්‍රපටියේ රස නැති වෙනවනේ. අපි බලහන්පු චිත්‍රය අපිට වෙන අයියෝ ලයිට් ගියා ප්‍රොජෙක්ටර් එක කඩුනා මෙහෙම මෙහෙම යන්න පටන් ගන්නවා අන්න ඒ වගේ තමයි ජීවිතේ රස නැති වෙලා මේ කරන මායාවේ තියෙන පිටිපස්ස කැල පේන්න පටන් ගන්න අර කැලි වෙන් වෙලා වෙන් වෙලා දකින්නකොට ඒතකොට පේන්නේ මේක නිකන් රූකඩ නැටවිල්ලක් වගේ අපිට සාමාන්‍ය රූකටනට ඇවිල්ලා දිහා බලනකොට ඇත්තටම පණ තියෙන වේසන්තර රජුරෝ ඉන්නවා. ඒ മന്ത്രി දේවි ඉන්නවා. ජාලිය ක්‍රිෂ්ණ දිනා ඉන්නවා. ඉතින් හරි සෙල්ලමක් නේ තියෙන්නේ. නූල් ටික දැක්කට පස්සේ පේනවා යකෝ මේ අත උස්සන්නේ වේසන්තර රජුරෝ නෙවෙයි උඩ ඉන්න එක. වේසන්තර කටහඬ එන්නේ උඩින්. ඉතින් මම රූකටන ඇවිල්ලා හදාන තියෙන්නේ අපිම තමයි. අරු නිකන් නූල් ටිකක් හොල්ලා හදයක් දානකොට අපි ඒ හදේ අර කටි එකතු කරලා ලස්සන වේසන්තර ජාතකයක් දකිනවා. ඊයර එක නාඩගමක වෙලා තිනවා මේ ඒසන්තර මොකද රුකොට නැටුමක බුදුරජාණන් වහන්සේ මහර පරාජය කරන මේ මාර්දූර තුන්දෙනක් තියෙන වෙලාවේදී අර උඩ ඉන්න මනුස්සයට බීලා බුදුහාමුදුරුව වෙනුවට මේ තණ්හා හිටගෙන ඉන්නවලු ගහමුල මෙහෙම කරගෙන බුදුහාමුදුරුව සිවුරු කොටින් අල්ලගෙන නටනවලු පැත්තකටලා ඉතින් මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා බලනකොට අරමනතු වල මොකද වෙනද හරියට රූප දටහන් බලනවා මේ වැඩ දන අද මොකද බලනකොට නූල් මාරු වෙලා බුදුහාමුදුරගේ රූප වෙනකොට තණ්හාගේ රූපය ඇවිල්ලා තණ්හාගේ රූපයට බුදුහාමුදුරගේ රූප වෙලා. ඉතින් ඔය වගේ මේවල් මේ මේ භාවනා කරනකොටත් වයර් මාරුණා වගේ හිටිනවා. තාම සියුම්මට ඒ ආනාපාන වේගදී බලාන ඉන්නකොට ගැඹුරෙන් බලාගෙන සද්දයක් එම ඇහුනොත් මොකුත් නැ කනට ගැහුවා වගේ. එක පාරට නිකන් සම්පූර්ණ වීදුරු මාලිගාවක් කඩලා තමයි කඩලා යනවා. ඒ විලාදී හරීම එකලසක් තියෙනවා. කැඩුණු ගමන් ඒ වෙලාවේදී ගැස්සිලා මෙහෙම නිකන් මේ මුළු ඇඟම කරන්ට් එකක් වැදෙනා වගේ වෙන වෙලාවල් එනවා. ඒ මොකද අර එකලස කැඩෙනවා. ඉතින් මේ වගේ විස්තර බලන්න ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම ඔය නව තාක්ෂණයේ තියෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එහෙම නැත්නම් ඔය ලේසර් බීම්ස් වගේන් කරන සෙල්ලම් ටික සේරම මේ මනසෙන් කරන්න පුළුවන් එකලස් වෙච්ච එක. එකලස් නැහෙනේ ඉතින් අපිට අර කණ්ණාඩියයි මේ කණ්ණාඩියයි දුරේකයයි අන්වික්‍යයි ඔක්කොම ඕනේ. සරුවචනන්සේ මේ ලෝකෙ ගැන විග්‍රහ කරව කිසිම අන්වික්‍යයක් දුරේක්ෂයක් ඇතුව නෙවෙයි. මේ ටික ලයින් වෙච්ච ගමන් ඔක්කොම පේන බන එකක් හරියට දැක්කම මේක හෙලෝග්‍රැෆික් ඩයග්‍රෑම් එකක් තියෙන කොයි කැලලත් හැම එකම නියෝජනය කරනවා. ආසස් වාසය දැක්කම ඒක ටික අල්ලන්න පුළුවන්. මේ චින්තාමය ඥානෙ. ආසස්. සොල්ලස්ස යෝගාචරයා ඒ සම්දිස්ථානයේ බලනවා. උමනා කරන අවස්ථාවේ ඒ සම්දිස්ථානයේ පුදුම සංකල්පය කියන්නේ සුමකරගෙන ඉඳලා ප්‍රාසවාසය එනතන ප්‍රාසවාසයේ ඉඳලා ඉඳලා ඒ මොකද වෙන්නේ කියන එක බලනකොට ඒ වෙනදී සාමාන්‍ය ඔපචුනිටි එක වෙනසක් පැහැදිලි වෙනසක් තියෙනවා. භාවනාවට කිසිම විදිහක ඇඟිලි ගහන්න බෑ. ඇඟිලි ගැහුවොත් ඕන දේ දකින්න. ඒක හරි භයානකයි. අපේ හිත தත්වගත වුණාට පස්සේ ගෑණිය පිරිමේ කියලා බලන්නකෝ බලතයි. ඒ නිසා කිසිම ලණුවක් දෙන්න එපා හිතට. මෙහෙම බලපං කියන්න එපා. ආනබන ඔය බල බල ඉන්නවා. මොන විදියකින් හරි ඒකේ මේ කියනවා මේ ඒකේ මෑතකදී හොයාගත්ත පරීක්ෂණයකදී අංශුවක් එහෙම නැත්නම් පුංචිම පරමාණුවක් හරි පරමාණුවක් නෙමෙයි ඒකට ගන්න ඉලෙක්ට්‍රෝනයක් හරි ප්‍රෝටෝනයක් හරි ක්වැක් එකක් හරි මොනවා හරි පාටිකල් එකක් ගත්තට පස්සේ ඒ පාටිකල් එකට තියෙන ලක්ෂණ දෙකයි වේගයත් ස්කන්ධයත් පුංචිම පාටිකල් එක අංශු තාම කොටස් වලට කඩපුවාම ඒකට ආවේනික වේගයක් තියෙනවා ඒක ආවේනික විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා මේ ස්කන්ධයක් තියෙනවා ඉතින් විද්‍යාඥයා හොයන්න ගියොත් එහෙම මේ Tamange අන්තරේ හදලා මේකේ බර බලන්න ඕනයි කියලා. ඒ අංශයේ බර බලනකොට කවදාකවත් ස්පීඩ් එක පනින්න බෑ වෙලාවට. ස්පීඩ් එකට හදාගත්තොත් මැෂින් එක බර බලන්න බෑ. එකම මැෂින් එකේ ඒ වස්තුවේ තියෙන ಗುಣ දෙකයි. එක ගුණයක් බලන්න මැෂින් එක ඇඩ්ජස්ට් කරුවොත් අනිත් ගුණේ කවදාකවත් බලන්න බෑ. ඒක නිසා අපි හිතමු දැන් මේ අංශුවේ ස්පීඩ් එක බලන්න හිත හදාන්නේ අනේ කාට පේන්නේ ස්පීඩ් එක මතයි මොකද මොලේ හදලා නේ තියෙන්නේ මැෂින් එකට. කවදාකවත් දෙකම බලන්න බෑ. කවදාකවත් අංශුවක වේගයයි බරයි දෙකම බලන්න බෑ. බලන මනුස්සයාගේ හිත දත්තගත වෙලා තියෙනවා මම බලන්නේ බර කියලා. ඌට විශේෂ වේගය පිළිබඳ හිතා ගන්නවත් බෑ නිසා හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදේ කියලා අපි සාමාන්‍ය විභාරය ටිකක් ඇවිල්ලා තියෙනවා. What you see that you are කියලා. ඒකේ ඉංග්‍රීසියෙන් පොතක් කියලා තියෙනවා. ඔබට ඕන දේ තමයි ඔබට පේන්නේ. එනිසා භාවනාවේදී විපස්සනායේ තියෙන ලස්සනම කැලල මම දකින්නේ මොන්නම විදිහකට හසුරවන්න යන්න බෑ. හසුරවපු ගමන් ඔබට පේන්නේ ඕන දේ. ඊට පස්සේ ඔබ කියන්නේ විකාර. ඔබ පැත්තකට යන් ඔකට යන්න ඇරලා ඔබ ස්වාධීන නිරකේකෙක් වයන්. අපිට අමාරු ඒක තමයි. මොන විදිහින් හරි හුස්ම නැතර කරන්න ගිහිල්ලා හෝ මොන හරි කරන්න ගියොත් ඒ කියන්නේ අපි හිත හදාගෙන තියෙන ગેප් එක බලන්න. ગેප් එක දිහා හුස්මවත් පේන්නේ නැහැ. බලන්න බෑ. ඉතින් ඒකයි ඔය දහවුරුතු ගණන් මේක මේ මේ පුහුණු කරන්න ඕන වෙන්නේ ඇඟිලි ගැසීමකින් තොරව ඒක ලස්සනට යන්න වෙන්න ඕනේ. ඒකට කියන අපි සිද්ධි කරනවායි කියලා. සීසන් කරනවායි කියලා. ඒ නැත්නම් වශී කරනවායි කියලා. ඔහි හුස්මට යන්න මොනව බලන්න දෙන්නේ නැහැ. නිකන් හරියට අර ගංජා ගාපුවා මැණික් කවුලන්නේ. හැම මණිකම පේන්නේ ගලක්ම පේන්නේ මණික් වගේලු. ගංජා වල මොනවද මත වර්තක නම මොනවද කියන්නේ. ඉතින් උන් ඇහුල්ලා ਉਹ සුද්ධ කර කර ඉන්නවලු. දකින දකින එක මණික් වගේ. ඉතින් මේ මේ භාවනා කරන එක නැත්නම් හුස්ම දිහා බලන ඉන්න නිකන් මේ නිකන් නිවන තියනවා වගේ බුදුහාමසෝ ඉන්නවා වගේ නිකන් බල බල බල බල ඉන්නවා. ඉතින් මේක ඒ ඒ ඒ ඒ කියන සද්ධාව නැති මනසට වෙන්නේ අපරාධ මෙහෙට වැඩි කියලා කුඹුරක් හිටවන හොඳයි. මෙහෙට වැඩි කියලා බිස්නස් එකක් කරනවා ලාභයක් හම්බෙන නිකන් අපරාධ නිකන් හුස්ම දිහා බලන ඉන්න කියලා තමයි හිතෙන්නේ. නමුත් අර தත්ත්වගත වෙච්ච හිතේ தත්ත්වගත தත්ත්වේ නැති කරන්න ලක්ෂ කීයක් හුස්ම බලන්න වේද කියන්න බෑ. අපේ හිත හරීම ක්‍රාෆ්ටි, අපේ හිත හරීම ෂටයි, හරීම මායාවී. මිනිහට ඕන දෙයක් කරත හැකි. නමුත් මුළු සෙල්ලමම හිතේ මායාවක් නම් මේ මායාව අල්ලන්න හිත හරහම බුදුහාමතුමේ ක්‍රමයේ කියලා දෙයි. ඒ නිසා හසිරවීම කරන්න යන්න එපා. හසිරවීම කරන හැම වෙලාවකම හිත தත්තගත වීමක් වෙන්නේ. ඔ කන්ඩිෂනින්. ඇත්ත දකින්න හම්බෙන්නේ. ප්‍රශ්නෙන් බේරෙන්න පුළුවන් වෙයි ඕන ඕන දේවල් ලබන්න පුළුවන් වෙයි. නමුත් ඇත්ත දකින්න නම් ස්වභාව සංසිද්ධිය දිහා බලන් සිටීමේ විපස්සනා කියන එකේ මූලික අර්ථය තේරුම් ගන්න ඕනේ. ඇඟිලි ගැසීමකින් තොරව ඒකට කියන්නේ නිකන් ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ යන දිහා බලන් හිටපන්. ඇඟිලි දාන්න එපා. ඇඟිලි දැම්මොත් ඇඟිල්ල තෙමෙනවා, ගඟ කැළඹෙනවා. කකුල දාන්න එපා. කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා, කකුල තෙමෙනවා. ඔබට නොතෙමී ඉන්න පුළුවන් ඕනේ නම් ගඟ දිහා දිහා වියලීඩමකට වෙලා ගඟ දිහා බලා ඉන්නා වගේ ආස්වාස් ප්‍රසවාසය යොමු කරගත්ත හිත වම දකුණට යොමු කරගත්ත හිත ලක්ෂ කෝටි වාරයක් හිතට පේන දෙන්න ඕනේ මෙහෙවීමකින් තොරව කෙරෙන මට්ටමට යන්න. එතෙන් තමයි ඇති හැටි දැකීමේ මූලික පාඩම් පටන් ගන්න. මේ මෙදෙන්න මේ කියන්නේ ඇන්ටිසිපේෂන් එක තියාගන්න කියලා. ඒක අන්නේ ඉස්සරට උතන බලන්න. ඇන්ටිසිපේෂන් එකක් නෙවෙයි. එන දෙයකට ලෑස්ති වෙලා යන්න. අරගෙන ලෑස්ති වෙනවා මේක ලෑස්ති වෙනවා නෙවෙයි. එන මෙතෙන්දී අකරතබ්බ වෙන්න පුළුවන්, අමලියක් වෙන්න පුළුවන්, නොසිතූ දෙයක් වෙන්න පුළුවන් ලෑස්තිලා බලන්න. සූදානම් ශරීරය කියන්නේ මෙතන. කොයි දෙයකට ලෑස්තිලා හිටපන්. ඒක ඒක තමංගේ අර මේ ක්‍රියාශක්තිය වැඩි කරනවනේ. මේ උත්සන්න භාවය ආසන්න භාවය වැඩි කරනවා ඒ ඒක නැතිකම තමයි පමාදේ කියන්නේ ඒක නැතිකම තමයි අසතිය කියන්නේ ඒක නැතිකම තමයි මල මරුණයි කියලා කියන්නේ අප්පමාදෝ අමත බදම් පමාදෝ මච්චනෝ බදා ඒ අවදිභාවය නැති එක අව කොච්චර දහට නටුන නටුව ගිනස් පොතට නම ගියත් ඒක මැරිච් එකෙක් විදිහට බුදුහාමුදුර ගණන් ගන්න. අවදි කරගත්ත මනසක් ඇති මිනිහා ඒ මනුස්සයා ජීවත් වෙනවා. anticipation and සුදානසරේ ඇන්ටිසිපේෂන් අවශ්‍යයි කියලා හිතන්නේ. සුදානසරේ තියෙන ඕන දෙයක්. ඇත්තට මෙතන මේ වරද්දලා ස්කවුට් එකත් අපි ඔය සූදානම් හරි කියන්නේ මේ සූදානම් හිත තියෙන්න ඕනේ. කය නෙවෙයි. ඒ කියන්නේ be prepared කියලා නේ තියෙන්නේ. ඒකද අපි සූදානම් ශරීරය කියන්නේ සයන්නේ සයන්නේ වචන දෙක හැදිලා තියෙන නිසා එතන තියෙන්නේ ප්‍රාසයක් දනවන එකක්. නමුත් සූදානම් හිත මෙතන කතා කරන්නේ. සූදානම් හිත කියලා කියන්නේ අනිත්‍ය තියෙන්නේ. ඔබ නිත්‍ය සංඥාට පුරුදු කරලා තියෙන්නේ. දැන් අනිත්‍යට ලෑස්තියක්. ඊගාට මොනවා වෙයි දන්නේ නැහැ ලෑස්තිලා ඉඳපන්. දැන් ඒ වෙනුවෙන්නේ අපි කියන්නේ මොන වැරද ඒක අනිත්‍ය ආපු ගමන් නඩුවක් දාන්න අපි බලන්නේ. ඇයි මේ ඔක්කොම ඉස්තිර කරලා මම ඉන්නේ ඇයි එහෙම වෙනස් වෙන්නේ එහෙම වෙනස් වෙන්නේ මට මේක මේක තියෙනවා නේද? ඉතින් මානවයිතිවාදිකම් පිළිබඳ නඩු. අපි යනවා ඊකා ප්‍රශ්නට. ගර්ණී ස්වාමීන් වහන්සේ වහන්සේ ධර්මදේශනයේ සඳහන් කළ උපාදාන හතරේ අවසාන උපාදානෙ විස්තර කර දෙමින් ගෞරවණ ඉල්ලා සිටීමේ ditthi කාම උපාදාන, සීල පුසන් ditthi උපාදාන, අත්වාද උපාදාන. ඇත්තටම ditthi උපාදාන, අත්වාද උපාදාන දෙකම අවිද්‍යාවට වටනවා. ඒක විදියට දානවා. නමුත් ditthi උපාදානේ ඉස්සලින් තියලා තියෙන ඒක සෝවාන් මාර්ගෙම කඩන්න පුළුවන්. නමුත් අත්වාද උපාදානට යනකොට ඕරම් භාග්‍ය සංයෝජන දක්වම යන්න වෙනවා. ගියාට පස්සේ තමයි අත්වාද උපාදාන කරන්න පුළුවන්. ditthi උපාදාන වලටත් වැඩිය ගැඹුරෙන් තියෙන එකක් මේ මම වෙමි කියලා ගන්න උපාදානෙ. ඒක පදනම් කරගෙන තමයි ඒ ඒ කුඤ්ඤ පදනම් කරගෙන තමයි ඒකට කාමයේ සපයලා දෙන්න. ඒක සිල්වන්ත කරන්න, ditthියෙන් ගලවන්න කටයුතු කරාට අත්වාද උපාදානේ තාම ලේසි ඉතුරු වෙන්න පුළුවන්. නමුත් කාම උපාදාන, සීලබ්බත උපාදාන, ditthi උපාදාන අයින් කරුවට පස්සේ ඉතුරු වෙන ditthi උපාදාන හරි දුර්වලයි. එයාගේ බලසේනා සේරම නෑ දැන්. ඒ නිසා අල්ලන්න ලේසි. මේ මේ තුන තියෙනකොට එයා විශාල ආරක්ෂාවක් යටතේ ඉන්නේ. හරියට අර ප්‍රභාකරන අර බංකරක ඇතුලේ ඉන්නවා වගේ. විශාල සේනාවක් එළිය වැඩ. ඒ නිසා මිනිහා අල්ලන්න බෑ. මොකද අර වේදනාවල් ඔක්කොම අයින් කරනකොට අත්වාද උපාදානයේ ප්‍රකට වෙන්නත් පටන් ගන්නවා දුර්වල වෙන්නත් පටන් ගන්නවා හරියට ආඳු කඩපු සතෙක් වගේ. ඒ නිසා මේකට දෙටි ගැඹුරෙන් ditthi upadanaකට වැඩිය ගැඹුරෙන් තමයි අත්වාද උපාදානේ වැඩ කරන්නේ. අත්ත් වාද උපාදාන. අත්වාද උපාදාන කියලා කියනවා. ආත්මවාදී. මෙතන මම වෙමි කියන එක තියෙනවා. නිවන් දකින්නේ මම. මේ ලබන නිවන මගේ. මමයි භාවනා කරන්නේ. ඒ ජීවිතය අපි ළඟ දැන් තියෙනවානේ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මුල් ටික අයින් කරන අයින් කරනකොට ඒකත් බොරු බව තේරෙනවා. නිවන් ලැබුපේකෙකුත් නැහැ. භාවනා කරපේකෙකුත් නැහැ. ලැබිච්ච නිවන කියලා ඉටි ගෙඩියක් හම්බ වෙලත් නැහැ. ඒකෝට තමයි ඉතින් ආය බුදලියට දෙන්නත් බෑ දරුවන්ට ඒක. දැන් මම නිවන් ලැබුවා අනේ පුතේ උඹත් ගලින් කියලා දෙන්න එහෙමක් ඉතුරු වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිහඬතාවය රැකීමේ වැදගත්කම මේ පින්වත් පිරිසට නැවතත් සිහි කිරීමට සිටුවී ඇත. නිහඬියාවෙන් ගත කිරීමට කැමැති පිරිසට බාධා සිදුවීමෙන් පවතී. කරුණාවෙන් නැවතත් මේ ශීපත් කරන මැනවි. ඉතින් මේ ටිකමත් ඇති මාත් දකිනවා. මං ගියේ පාරේ යනකොට චෝදනා කරලත් ගියා. මේ සැරේ ඇත්තටම ඊට වැඩිය යම් යම් මොනවාද කියන්නේ මේ ක්‍රමවේද හඳුන්නා දුනා මං හරි සතුටු වුණා. ඉතින් ඒ නිසා මේ මොකද්ද කියන්නේ? අනේ බාල ළඟුන්නේ, අනේ දඟන කරන්නේ, අපේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ. මේ යන්තම් ඈතක ඉඳලා එල්ල මේ යන්තම් විවේකයක් රගෙන කෙනාගේ ඒ විවේක කැදැල්ලට ගල් ගහන්න එපා. ගල් ගැහුවොත් ඕගොල්ලන්ට කවදාකවත් විවේකයක් හම්බෙන්නේ නැහැ. නිස්සද්දතාවයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම දෙනවා පුංචි අභ්‍යාසයක්. උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒකට මුකුත් ඕනේ මේ දොර ළඟ හිටියොත් ඇති. කිසි කෙනෙකුට මතක නැහැ දොර වහන්න. දොර අරගෙන ඉලෙට ගියාම දඩහාන් ගාලා වදිනවා. ආයෙ සරයක් කරනවා ආයෙ දඩහාන් ගාලා වදිනවා. ඒ කියන්නේ යන්න විතරයි මතක තියෙන්නේ ගියාට පස්සේ මේ දොර ඉබේ වැහෙනවා ඩෝන් ගන්නවා කියලා මතක නැහැ. ඉතින් අපිට පුළුවන් මේ වගේ පොඩ්ඩක් පටිතද කරගන්න වැඩක් කරනකොට තමන්ගේ නිකුත් වෙන සල්තොට ඇහුම් ගන්න මම කියන්නේ නැහැ නිසද්ද වෙන්න කියලා. මම කියන්නේ වග වෙන්නේ. මම මේ වැඩ කරන මෙච්චර සද්ද වෙන කියලා අනිවාර්යයෙන්ම සද්ද අඩු වෙනවා. ඒක ඒකේම හම් වෙන දෙවෙනි ප්‍රතිඵල. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ පිරිසක් එක්ක ඉන්නේ. ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා මට මම ඔතන කියලාත් ඇති. ලොකු සංසය තනියම කුටියේ ඉන්නේ. ලොකු සංසය කියනවා හදිසියවත් කිවිසුමක් ගියොත් ලැජ්ජාවක් එනවලු යකෝ මට වැඩිය වැදගත් කෙනෙක් මේ කාමරේ ඉන්නවා. මම සද්ද කරන්නේ කියලා. ඇත්ත ලොකු සංසය වැඩිමල් කෙනෙක් නැහැ. නමුත් අර නිස්සද්දතාවයේ තියෙන ගෞරවය නිසා නිකමඩට කිවිසමක් ඇස්සක් ගියත් පශ්චාත්තාපය නැත්තම් නිකන් හිත මේ හිතනවලු මම නිකන් මේ <clears throat> වැඩිහිටියෙකුට බාධා කරයි කියලා. ඉතින් මයින් ගියාට පස්සේ මගේ මුත් අහනවා මේ නමලටත් එහෙම තියෙනවා කියලා. මම කිව්වා ඔබ වහන්සේ ඉන්නවනේ. ඉතින් ඔබ වහන්සේ ඉන්න දැන් අපි කැස්සොත් වැරදිනේ. ඒක ඉතින් ඇත්ත. නැත්නම් ඒක නෙමෙයි මම කියන්නේ මෙච්චර මේ විවේක තැනකට ඇවිල්ලි වෙරලා අපි එක පාර අපේ මොන හරි ක්‍රියාවක් නිසා නොදෙවදුවත් යන කැස්සක් කිපිසක් ගියත් මේකට උනන්දුවක් තිබුණා නම් මේක අඩුවෙන් කරගන්න තිබුණානේ ආන්නේ ගතිය ඒක හැබැයි මේ මේ වෙලාවේදී නිකන් දඬුවමක් වශයෙන් එනතම් පණතක් වශයෙන් අණක් වශයෙන්පත් කරාට ඒක Taman තුලින්ම එන්න පටන් අරගන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. Tamanගේ නිකුත් වෙන සද්ද හැම එකක්ම තව කෙනෙකුට බාධාවක්. ඒ වගේම මතක තියාගන්න මැෂින් එකකින් සද්ද එනවයි කියලා කියන්නේ කොතන හරි පාට් එකක් ගෙවෙනවා. මැෂින් එක හොඳට ලුබ්‍රිකේට්ලා දුවනවයි කියලා කියන්නේ වැරන්ට යාර හොඳටම අඩුයි. ඒ නිසා ඔය සද්ද එනවයි කියලා කියන්නේ කොහේ හරි පාට් එකක් යනවා. ඒ නිසා පුළුවන් තරම් ඔකට මේවට ලුබ්‍රිකේෂන් දාන්න. ලුබ්‍රිකේෂන් කියලා කියන්නේ මෛත්‍රීට නමක්. සිනේහ කියලා කියන්නේ සිනේහ කියලා කියන්නේ මෛත්‍රීට නමක්. මේකෙන් අනුන්ටත් බාධා වෙනවා. මගේ ඇතුළෙත් කොහරි පාට් එකක් යනවා. ඒ නිසා ඔකට පොඩ්ඩක් ලුබ්‍රිකේට් කරන්න. එනරු තෙල් තියෙන්නේ. අර බර කරත් වල ගෙනියන්නේ. එනරු තෙල් ටික නැත්නම් මේ මං ගෙනියන්නේ වැසලින්. වැසලින් ටිකක් ගෙනියපුවා හරනේරුව කරන්නේ මේ කචුචු ගන්නවනම් පොඩ්ඩක් ගාලා දානවා. ඇතුලේ ධර්ණීරුත් අපතටනවා බාට. දොරේ ධර්ණීරු විතරක් නෙවෙයි. ඒ නිසා මේ වගේ වෙලාවක මේ ගත්ත ප්‍රයත්නෙට පොඩි සපෝට් එකක් දෙන්න අනවශ්‍ය කතා පුළුවන් තරම් අඩු කරලා අර භාවනා කරන පිළිසට කරන ගෞරවයක් නැත්නම් නිස්සද්දතාවයට කරන ගෞරවයක් වශයෙන් සරුවචනාංශයේ දේශනා කෙරුවේ ධම්මීවා කතා අරියෝ තුන්නි බව ආර්යෝ තුෂ්ණි භාවයට ගරුකරනද අපේ විහාරේ ගහලා තිබුණා මේ විහාරයේ සරුවචන ධාතුන් වහන්සේ tempත් කට ඇති නිසා ජීවමාන සරුවචන් වහන්සේ වැඩ ඉන්න බව කුටියට මේ විහාරයට යන්න ඉස්සලා කුටියේදී සිවුරු පෙරවනකොටම මතක තියාගන්න එතන ගියාට පස්සේ අත්‍යවශ්‍ය දෙයකට අර කතා කරන්න එපයි කියලා. විහාරෙදී. එතන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ආන්නේ වගේ කතාවක් ගත්තාම අපිට පුළුවන් ටිකක් මේක කීකරු කරගන්න. ඒ නිසා මම හිතනවා කාටත් මේ ඉල්ලීම ඇහෙන්න ඇති කියලා අපි ඒක ගෞරව කරමු. පුළුවන් තරම් නැවත නැවත මතක් කරන්න වෙයි. ගරු ස්වාමීන් වහන්සේ සතිමත් වූ මොහොතක සංස්කාර සෑදීමේ සතිය පිහිට වූ සිටි අරමුණ අනුව පහළ වෙන චේතනානෝ කුසල් අකුසල් විය හැකියි හිතේ. සතිමත් වූ ක්ෂණයක කෙලෙස් පහළ වීමක් ඇති වීමක් නැති බවක්ද අසහත. සති චෛතසිකයේට කෙලෙස් අරමුණු නොවුනද සතිය පිහිට වූ සිටෙයි. අරමුණ අනුව මෙය වෙනස් වේ හැකිදයි කර්ණායන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඒක මෙහෙමයි කියන්න තියෙන්නේ සතියෙන් හිටපුවාම චේතනා පහළ වුණා නම් අහුවෙනවා. මනාපමනාප පහළ වුණා නම් අහුවෙනවා. ඒ නිසා සතියෙන් හිටියයි කියලා කෙලෙස් ඇති වෙන නැති වෙන බව සහතිකයක් දෙන්නේ ඇති වෙන ප්‍රමාණය ප්‍රමාණ කරලා දෙනවා. ඔබ දැනගත්තේ නැතුවට ඔන්න කමනාපයක් පහළ වුණා. ඔන්න අමනාපයක් පහළ වුණා. ඒ අමනාප මනාව හරහා අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා. ඒ නිසා Tamanට පොත් බැීමක් කියලා එකක් කියන්නේ බුක් කීපින් කියලා එකක් තියෙනවා. මෙන්න මෙච්චර මෙච්චරක් බිස්නස් වලින් පාඩුයි මෙච්චරක් මෙච්චරක් ලාභයි කියලා බුක් කීපින් එකක් විතරයි හම් වෙන්නේ සතියේ. ඊට පස්සේ කුසල් වැඩි කරනවා අකුසල් වැඩි කරන පැත්ත කරන්නේ සම්පජඤ්ඤේ. ඒ තොරතුරු නැති නිසායි අපි මේ එක එක නගින් ආන්නේ. මම හොඳද මම නරකද මට චර්ච සාධකයක් දෙන්න බැරිද? ඒ ඔක්කොම ඉල්ලන්න ඕනේ සතියෙන්. සතිය දෙහි චර්ච සාධකයේ ඉස්සලා සතියට දෙන්න ඔක්කොම නිරීක්ෂණය කරන්න කිසිම තේරීමකින් බේරුමකින් තොරව. බුක් කීපින් එකක් විතරයි සතියෙන් කරන්නේ. ඒ නිසා හරියට කියනවා <clears throat> මේ සූර්ය ආලෝකය ලෝකේ තියෙන හොඳම ඩිස්ඉන්ෆෙක්ටන්ට් එක. හොඳම විසබීජනාශක ඕනම කුණු කන්දලයක් සූර්යාලෝකයට දැම්මොත් විසබීජ පැත්ත නැති වෙලා මෘතෝපජීවි පැත්ත වැඩි වෙනවා. ඒක කොම්පෝස්ට් වෙනවා. සූර්යාලෝකයට නැතුව හංගගෙන හිටියොත් අර මේ විනාශකාරී බැක්ටීරියා වැඩෙනවා වැඩිලා විස වායු ඇති කරනවා ඒකෙන් භයානක අතුරුපල් ලැබෙන නිසා හෙලිකිරීම මාර්ගයේ සූර්යයට ප්‍රකාශ කිරීම මාර්ගයේ ඕන කුණක තියෙන කුණු ගතිය අඩු වෙනවා සතිය සූර්යාලෝකය වගේ කෙලෙස් වලට උනත් ගමන්නේ සූර්යාලෝකයේ වැටුනොත් කෙලෙස් වල ඒ නපුරු ගති නැති වෙනවා එතකොට හොඳ පැත්ත නැගීටි හිටින්න වාතාවරණයක් හැදෙනවා හැබැයි සතිය නයිසර්ගික වශයෙන් හොඳ වැඩි කිරීමේ වගකීම් බාර ගන්නෑ සතිය විවෘත කරලා දෙනවා. පෙන්නලා දෙනවා මෙන්න මෙහෙමයි දවසේ බැලන්ස් කවුන්ට් බැලන්ස් එක පෙන්නනවා. උඹ මේ කරපු වැඩේ මෙච්චර අකුසල් වුණා මෙච්චර කුසල් වුණා. ඒකට දෙක තේරුම් ගන්නවා මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ උඹමයි කරලා තියෙන්නේ. සතිය හොඳටම පෙන්නනවා මේක දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ නිසා එnde end end end තල්ලුව හොඳ පැත්තට තමයි. හරියට සූර්යාලෝකයේ කවදාකවත් නරකක් කරන්නේ හොඳ පැත්තට තල්ලු කරනවා වගේ. ඒ නිසා සතිමත් ඉති කෙලස් නැහැ කියලා කියන්නේ නරකයි. තියෙන ප්‍රමාණය ප්‍රමාණ කරලා පෙන්නනවා. ඒක නිකන් මේ අන්ධකාරය වැඩ කරන මනුස්සයෙකුට ලයිට් එකක් දැම්මා වගේ. ඇස් පෙන්නේ නැති මනුස්සයලා ටෝච් එකක් ගහලා පෙන්නවා වගේ තියෙන දේවල් හොඳට පේන්න පටන් අරගන්නවා. එතකොට යටින් ලියලා තිනවා රහත් නෝ හිතක සෑම විටම සංස්කාර සෑදීමක් හෝ විපාකයක් විඳීමක් සිදුවන්නේ යන කරුණාවෙන් පහදා දෙනුවෙන් ඉල්ලා සිටිමි. රහත් නෝ හිතක වුණත් කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර ගිවීමක් කරන්න පුළුවන්. රහත් වෙලා නැහැ. ඔය ආනාපාන සති සූත්‍රයේ උගන්වන්නේ ඒකයි සංස්කාර තියෙන වගේ වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් රැස් නොකර ඉඳලා తాවකාලිකව හිතන අල්ලන්න පුළුවන්. ඊගෙන රහත්widetilde අත්දකින්න පුළුවන්. හැබැයි ඒක දිගට පවත් ගන්න බෑ. ඒක වශී කර ගන්න බෑ. නමුත් රහත් වෙන්න පුළුවන් බැරිද කියන එක තමන්ට ප්‍රභාවයේ තියෙනවද නැද්ද කියන එක අල්ලතැයි. ඒකත් ලොකු දෙයක්. හරියට ගලකට ගහලා ගහලා ගහලා සම්පූර්ණ කැඩලා ගෙන දෙනවන ගලේ පැලිරක් දැක්කා කල දෙකට පලා ගත්තා වගේ සංස්කාර සෑදීමක් ඇති නොවන චිත්තක්ෂණ කලාතුරකින් හරි අල්ලන්න පුළුවන්. ඒක විශාල ජයග්‍රහණයක් මේ සංස්කාරයන්ගෙන් පිරිච්ච ලෝකේ නැති එකක් දක්වන්න පුළුවන්. මේව රහත් වෙන්න ඕනේ කරන්නේ නැහැ ඒකට. විපාකයක් විඳීමක් හිදුවන්නේද යන්න කර්ණාවෙන් පහදා දෙනවා ඉල්ලා සිටිමේ. විපාකයක් බින්දත් එක එක විපාක වාරයක් වුණාට පස්සේ අනික් විපාක වාරය අතරමැද සමහර විටක ඒ හිස්තන් තියෙනවා. අන්නේ හිස්තෙන් ඒ වගේම අලුතෙන් සංස්කාර ඇති නොකරන හිස්තෙන් වරින් වර වරින් වර පෙන්ලා දෙන ගතියක් මේ රහත් නොවුනත් භාවනා කරන හිතට හම්බ වෙන ඒවට මහායාන බුද්ධ ආගමේ සටෝරි කියන නම පාවිච්චි කරනවා. ක්ෂණික නිවන කියලා. වරින් වර වරින් වර අපිට පුළුවන් බව පෙන්වනවා. එන්නේ එන්නේ එක ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ළඟ ළඟ ළඟ ළඟ වෙන්න යනකොට තියෙනවා දැන් ඉතින් ගැම්ම අල්ලගෙන අන්තිමට සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති හිතකට යන්න පුළුවන්. ඒ නිසා මුලින් මුලින් ඇති වෙන මේ පුංචි බුබුලු, පුංචි පැලිරි ටික භාවනා ජීවිතේ ලොකු විශ්වාසයක්, ධෛර්යයක් ඇති කරනවා මේ ධර්මේ මැරිලා නැහැ. අපි මේක මරන්න හැදුවට මරන්නත් බෑ. යෙදුනොත් කෙරුවොත් කලාතුරකින් Tamanට පැලිරක් දක්වන්න පුළුවන් වගේ අතරමැද තියෙන බංගුර භාවය පෙන්වනවා. මේ සමහරු කැමති නැහැ ඒ ඒ හිත රහතන් වහන්සේගේ හිතක් එක්ක සම්බන්ධ කරන අම්මෝ ඒක ලොකු එකක් අපිට ගන්න බෑ කියලා නමුත් අටුවචාරින් වහන්සේලා වචනයෙන් පාවිච්චි කරනවා තදංග නිබ්බුති කියලා. පටිපස්සම්බ නිබ්බුති තදංග නිබ්බුති ආදි වශයෙන් තදංග නිබ්බුති කියන්නේ ඒ චිත්තක්ෂණේ රහත්. හැබැයි ඊගා චිත්තක්ෂණේ ෂුවර් නෑ. ඉරිසල චිත්තක්ෂණේ ෂුවර් නෑ. අන්න ඒ වගේ චිත්තක්ෂණ ලබන්න පුළුවන්. නමුත් රහත් අරියත් ඵල සමාධිය කියලා කියන්නේ ඒක පැය ගණන් පවත්වා ගන්න. ඒ ගත්ත එක වශී කරගෙන පය ගණන් පවත්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ධෛර්යමත් වීම සඳහා කියනවා හරියට භාවනා කළ එකලස් වුණාම ඒ රහතන් වහන්සේ එක දිගට පවත්වන්න පුළුවන් හිත චිත්තක්ෂණ වශයෙන් ලබන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානේ පැතිකඩ දකිමින් සොලක්ෂණ දකිමින් එහි විපරිණාමයත් සමගම ආනාපානේ සංසිඳීම තැනට පැමිණීම මධ්‍යම ප්‍රතිපදාව වහන්සේ දේශනා කළා. මම භාවනා කරන විට ආනාපානයේ ලක්ෂණ දැකීමකින් තොරව සංසිධීමක් ඇති වෙන අතර එතනම දිගට නැවතී සිටීමක් වශයෙන් දැනෙනවා. නිදිත් නැහැ, නිින්ද දන්නේ නිදි දන්නේත් නැහැ. තැහැල්ලුකුත් තියෙනවා. මෙතනින් එහාට භාවනා කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් කරන්නයි ඉල්ලා සිටිමි. ඉතින් මම එදත් බණට කිව්වේ එකයි මේ ප්‍රශ්නේ ඉතින් දැන් අද ඉඳලා වගේ දැන් තුන්වෙනි දවසනේ. ඉතින් ටිකට එන්න පටන් ගන්න හොඳයි. ඒක ඇති දෝෂයක් ඇත්ත නැහැ. මෙන්න මේ තැනට ආවට පස්සේ චේතනා දාන්න එපා. මෙතෙන් ආවට පස්සේ ප්‍රාර්ථනා දාන්න එපා. මෙතෙන් ආවට පස්සේ මොනවාද ප්‍රකල්පනා චේතනා මොනවත් නැතුව යන්තම් අඩිය දැකගත්තා. මේකට පුළුවන් තරම් මේක පවත්වා දවසේ පැය 24ක් පුළුවන් නම් ඒ තරමට හොඳයි. කලාතුරකින් හම්බෙලා තියෙනවා. මේ හම්බ වෙච්ච එක චේතනා නැතිකමෙන් ඇති කර උපේලා තියෙන්නේ. ආයේ චේතනා දාලා මේකට මුහුන් දාන්න එපා. මේකට ආසාදනය කරන්න එපා. කිසිම චේතනාවකින් තොරව කෙලෙස් සහිත හිතවිලි අතරමැද මේ වගේ සුළු වේලාවක් ගන්න පුළුවන්. එකම අරමුණක්වත් නැහැ. ඒකම නිමිත්තක්වත් නැහැ. ඒකම සංඥාවක්වත් නැහැ. නිින්දත් නැහැ. මෙතන තියෙන සැකේ. සැකේ කියන්නේ මේ ලැබුපු එකට වැඩිය තව හොඳ එකක් තියනවාද කියලා සැකේ. ඔච්චර තමයි හොඳ මේක. දැන් තියෙනෝක තහවුරු කරගන්න එකයි. ඔක පළපදියම් කරගන්න එකයි. පළපදියම් කරන්න නම් මේකට ගරු කරන්න ඕනේ. නික්ලේශී தത്വයට ගරු කෙරුවේ නැද්ද ඊගාට තව එකක් තියනවාද කියලා හිතුවොත් හිතනවත් එක්කම මේකට නිග්‍රහ වීමක් වෙනවා. මේකට අනදර වීමක් වෙනවා. ඒ නිසා හෙටත් එතෙන්ට යන්න අදට වැඩිය ටික වෙලාවක් ඉන්න. අනිද්දාත් යන්න ඊට වැඩිය යන්න. තව එක පොයින්ට් එකක් දෙන්න පුළුවන්. දැන් මේක හිටිනවනේ විනාඩි 10ක් 15ක් සමහර විනාඩි 40 50 සමහර පැය දෙක තුන හිටිනවා. දැන් අපි සමහරලාට පරියන්කොලදී විනාඩි 30 40 ගිහිල්ලා මේක බින්දෙනවා. මේක බින්දිලා ආය ආනාපානෙ මතුවෙනවා, සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා. අන්නෙම බින්දුනට පස්සේ ඒ යෝගාවචරයට තියෙනවා තාම ධෛර්යය, තාම කුසල ඡන්දේ මේ දැන් මතුවෙච්ච අරමුණ ආයසරයක් ගෙවම් කරලා අර වාගෙම පළවෙනි වතාව වගේම නැවත සැරයක් මට විවේකයට යන්න බැරිද කියලා. ඒක විශාල ආත්ම ශක්තියක් ඇති කරනවා. මම නැවතත් කියනවා යම් වෙලාවක විවේකයේ ඉඳලා විවේකේ ඉවර වෙලා කැඩිලා යන වෙලාවක් එනවනේ. කැඩිලා යන වෙලාව සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිල්ලක් නිසා වෙන්න පුළුවන්. නමුත් එකක් මම සාතික කරනවා. ඒ කැඩිලා ඇවිසිච්ච හැම වෙලාවෙදීම නැති වෙච්ච ආනපනේ ආයෙනවා. සද්දකින් කරනවත් ආනපනේ ආයෙනවා. වේදනාවෙන් කරනවත් ආනපනේ එනවා. හිතවිල්ලෙන් කරනවත් ආනපනේ. නමුත් දෙවෙනි සැරේ අරමුණු කරනකොට ආනාපානෙම වෙන්න ඕනේ නෑ. සද්දයක් ආනනම් ඒකම අරමුණු කරන්න. වේදනාවක් ආනනම් ඒකම අරමුණු කරන්න. හිතවිල්ලක් ආනනම් ඒකම අරමුණු කරන්න. මගදී හම්බෙයි ආනපනේ ආයෙසරයක්. ඒක තමයි ධෛර්යයක් වෙනවා. ඊට පස්සේ ඒක ගෙවන් කරුවට පස්සේ අර වාගෙම විවේකයක් හම්බ වෙනවා. ඉස්සල සැරේ විනාඩි 30ක් 40ක් ඉඳන් දැන් විනාඩි 5කට 10කට. පහෙන් 10න් ආයෙ ගැසෙනවා. ගැසෙන පස්සේ ආයෙ මේක තැම්පත් කරන. එතකොට එක පරියන්කයක් ඇතුළත මේ වගේ විස්රාම වීම එnde end end end end වැඩි වෙන පටන් ගන්නවා. එතකොට තේරෙනවා පටිච්චසමුප්පාදේ ඊටාම වැදගත් අංශයක්. හිත තැම්පත් වුණොත් ගැවිස්සෙනවා. ඇවිස්සුණොත් තැම්පත් වෙනවා. තැම්පත් වෙන්නේ නැතුව ඇවිසෙන්න බෑ ඇවිසෙන්න නැතුව තැම්පත් වෙන්න බෑ. දැන් තියෙන කෑදරකම තැම්පත්වට නේ. ඉස්සරහට සිද්ධ වෙනවා. ඒ යෝගාතර ගැන තැම්පත් උනත් ඇවිස්සුනත් තෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා බල කොබෙయ్యා කියලා රබම් පදේට පුරුදු වෙනවා. තැම්පත් උනොත් ඇවිසෙයි, ඇවිස්සුනොත් තැම්පත් වෙන්නේ මොකද්ද ඔබ? ඒ එන පෞරුෂත්වය. ඒ එන මාස්ටර් එක වශී පළවෙනි තැම්පත් විදියනේ පළවෙනි තැම්පත් විදියේ ෆස්ට් ලව් එක එන්නේ ප්‍රේමේ. අම්මෝ දිගට මේක තියෙන්න නැත්තම් එහෙම හිටින්නේ නැහැ. ඒ ප්‍රේමේ කැඩෙනවා ආය විසිනවා ආය තැම්පත් වෙනවා ආය විසිනවා අන්තිමට ගියාට පස්සේ Tamanට අහන්න පුළුවන් මේ ප්‍රශ්නයක් හොඳයි දැන් ඇවිස්සලා තියෙන්නේ මට මේ තැම්පත් වෙන ගතිය මට තැම්පත් වෙන්න පුළුවන් ගතිය සදාකාලිකව කඩන්න පුළුවන් බලවත් ශක්තියක් කෙලෙසයක් මාරේක් ලෝකේ ඉන්නවද කියලා මොකෙකුටවත් බෑ උඩ කඩන්න පුළුවන් ආයෙත් මට යන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ නැහැ නේ. ආයෙ කැඩෙයි. ආ බාරි උඹ කඩපම මම යනවා. කියාට පස්සේ අන්තිමට බලනකොට ඒ යන්න පුළුවන් මට ওই කවුරු මොන જાති කෙරුවක්වත් මට මගේ විවේක ස්ථානට යන්න පුළුවන් කියන ඒ විශ්වාසය මුළු සංසාර ගමනටම හම්බෙච්ච හැරමිටියක් වගේ. ඕන කෙනෙකුට ගිය තැනකට ඕනේ දහංගටක් දාලා මගේ සමාධිය කඩපන්. මගේ සතිය කඩපන්. ඔබ කොච්චර කඩුවත් මං හදනවා. ඒක හරියට මේ පහන් දැල්ලකට පිඹ පිඹ කවුරු හරි ඉන්න තාක්කල් පහන් දැල්ල නටනවා. ඔව් පිඹිල නැත කරුවන් ටක් ගාලා නැගිටිනවා. ඒකට අර මේ සෙල්ලම් බඩුවක් හදලා තියෙනවා ටම්බ්ලින් කෙලි කියලා. ඒ ඒ බඩුව තියෙන්නේ බෝනික් එකක් හදලා තියෙන්නේ කොහොම කරුවත් හිට ගන්නව. පයින් ගහුවත් හිට ගන්න. ඒ බුරුමේ ජාතික ක්‍රීඩා භාණ්ඩයක්. උපේක්ෂාව පිළිබඳ හොඳ පාඩමක් තියෙන්නේ. දැන් පෙන්ගුයින්ස්ලා හදලා තියෙනවා ඒකට. යට පැත්තේ බරක් දාලා දෙනවා මේ විශ් කරපුවා ඌ මෙහෙම මෙහෙම වෙලා නැගිටිනවා. ඊට පස්සේ පොඩි එකාගේ වැඩේම පයින් ගන්න. පයින් ගාවා මෙහෙම වෙලාම නැගිටිනවා. ඉතින් අපේ හිතේම නැගිටින්න පුළුවන් ගතියක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ අපිට තීරණ තියෙන්නේ ගාහන ගාහන වාරයක් පහදා පරණ කර්ම ගෙවෙනවා. ඒකට කරන්න දෙයක් නැහැනේ. නමුත් මම වග බලා ගන්නවා ගැහුවට පස්සේ මට නැගිටින්න පුළුවන් කියලා. පහන් දැලක ඉහළට යන ගතිය වගේ. ඒක එන්නේ නැහැ පළවෙනි tempatuwedi. පළවෙනි tempatuwedi හම්බෙන්නේ ලොකු නිකම් ප්‍රේමණීය නැත්තම් මොකද්ද කියන්නේ సౌందర్యාත්මක සන්තෝෂයක්. රජිතේ ගැඹුරු සන්තෝෂයක් එනවා ආයේ දෙවෙනි සැරේ කරන පස්සේ ආයෙ නැගිටවන්න. ආයෙ කරන පස්සේ ආයෙ නැගිටවන්න. එතකොට එනවා විශාල මිරිච්ච ගතියක් එනවා. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ මේ පළවෙනි සැරේට මැති වෙලා බුද්ධ විඳින කෙනෙක් නම් ඒක පුළුවන් තරම් පවත් ගන්න බලන්න කැඩුනොත් මේක සදාකාලික කරනවා කියලා හිතන්න එපා. తాවකාලික හැලහොල්මනක් උනේ මට නැවතත් බැරිද ආදුනික මනසක් ඇති කරන අද භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් වගේ දැන් පරිංගට ගිය කෙනෙක් වගේ මේ මතුවෙච්ච අරමුණු ටික අල්ලාගෙන ආයෙ තැම්පත් වෙන්න උත්සාහ කළොත් අපි ඔය කියන පටිච්චසමුපාදේ නැත්තම් ඒ එකිනෙක එකිනෙක මත රඳාපවතින කතිය හොඳට තේරෙන පටන් ගන්නවා ගරු ස්වාමීන් වහන්සේ දසනා පහතබ්බාතා භාවනා පහතබ්බාතර වෙනස පැහැදිලි කර දෙමින් කරුණා ඉල්ලා සිටිමි. මේක ඇත්තටම දසනා පහතබ්බා කියන සෝවන් මාර්ග ඥානය, භාවනා පහතබ්බා කියලා කියන අරිහත් මාර්ග ඥානය. ඉතී වෙදී අයින් වෙන කෙලෙස් ස්වરૂපේ සහ අනිකුත් මේ අතර තියෙන තව පහතබ්බ පහකුත් එක්ක සබ්බාධව සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දසනා පහතබ්බ වලින් පටන් අරගත්තට පස්සේ තමයි විශ්වාසය ඇති වෙන්නේ. මට ඊට පස්සේ භාවනා කරන්න පුළුවන් කල යුතුයි බාධා පැමිණෙන ආහාරයක් පාසා කෙලස් කෙවීමක් සිද්ධ වෙන්නේ කියලා මේ ඇති කරගත්ත මේ ශක්තිය අදිෂ්ඨාන ශක්තිය බහුලීගත කිරීම භාවනා කිරීම තමයි භාවනා පහත බොලින් වෙන්නේ ඒක නිකන් මේ මේ මාස්ටරින් නැත්නම් ශිල්පීය දැනුමක් එහෙම නැත්නම් වශීකృత කිරීමක් තමයි භාවනා කිරීමේ සිදු වෙන්නේ. එතනදී තමයි යෝගාවචරය අතුරු තමන්ගේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පැති හැදෙන්න පටන් අරගන්නේ දසනා පහතබ්බා භාවනා පහතබ්බා දෙක අතර. නියමම යෝගාචරක ශික්ෂණයේ සිදු වෙන්නේ අතර පැත්තමයි. කර්තෘ ස්වාමීන් වහන්සේ මා දිනපතා පැයක් පමණ ආනාපාන සතිය කරන්නේ මේ මහට හොඳින් සතිය පිටයි මුලදී මා ආනාපාන භාවනාවේදී සිටන විට ධාතු මනසිකාරය හොඳින් ඊටමත් වේගෙන් සිදු වෙන බව අත්දැකීම් තුලින් අවබෝධ කරගතිමු උදාහරණ වශයෙන් මුඛය තුල ඊටමත් වේගයෙන් කෙලගලා යාමක් වායු ධාරා ගලා යාමක් සිදුවේ. සමහරට මේ වායු ධාරා දත් පෙළ ගලවා යාමට තරම් වේගයක් සිදුුනේ. නමුත් මා දිගටම භාවනා යෙදී සිටින විට මට හැඟී යන්නේ ධාතු මනස්කාර ඊටා සියුම් වශයෙන් සිදුවෙන බවයි. වායු ධාරා ඊටා සියුම් ලෙස ගලයි. භාවනා දිගටම කරගෙන යන විට මේ ලෙස ධාතු මනස්කාර ලක්ෂණ ගොරෝසු ලෙස තිබී පසුව සිව් වන්නේද භාවනා දිගටම කරන විට මෙලෙස නොදෙනී යනවාද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. අර ඉස්සෙල්ලා ප්‍රශ්නෙමයි ධාතු මනසිකාර වශයෙන් බැලුවත් ආනාපානේ ගොරෝසුකම් බැලුවත් හිතේ ගොරෝසුකම් බැලුවත් මුලදී හරීම කැලෙන් අල්ලන ආපු වල්මී හරකෙක් වාගේ හරීම කුළු ගති පානවා. නමුත් කණුවක් හයි කරලා බැඳලා පස්සේ ඌ දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට අර කණුව මුලම ලගිනවා. ඒක තමයි මේ අටුවාචාර්ය වංශලා දීලා තියෙන නිදර්ශනය. නමුත් මේ තියෙන හැල්ම මේ තියෙන කීකරුකම තියෙන්නේ මේ මානසිකාරය දිගට පැවැත්වුවොත් විතරයි. යම් අමලියක් වෙලා කරදරයක් වෙලා භාවනා කර ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් චිත්ත පීඩාවකට පත්ලා වැටුනොත් ආයසරයක් ගොරොස්තනින් පටන් ගන්න වෙනවා. ඒකයි ඒකේ තියෙන වාසිය එකම අල්ලගත් එක දිගටම කරගෙන ගියොත් පළවෙනි සැරේ තඩමාරු කරගත්ත එකෙන් වාසි ගන්න පුළුවන්. නමුත් අතරමැද අපි හොද හොද මඩේ දාන්න ගියොත් ආයෙත් ටිකක් කල් ඉඳලා ඔය මේ හිත අවශ්‍යගත ආයෙත් වෙසිනවා. නමුත් අර පළවෙනි සැරේම තරේ විතරම වගේ මන් දෝත්සහයි වෙන්නේ එක සැරයක් මේ කීකරු කරගත්ත කෙනාට දන්නවනේ වරකේ ගිහිල්ලා තියෙනවායි කියලා. ඉතින් ඒකේ වාසිය තියෙනවා. ඒ නිසා කියනවා මේක ගැම්ම පටන් ගත්තට පස්සේ අනෙක් සියලුම වගකීම් යුතුකම් බහා තබලා බල්ල කට්ටේ අල්ලන කම්ම කවදා හරි ආපහු නොයන තැනකට යන කම්ම ගිහිල්ලා නතර කරන කම්ම මේක වාසිය ගණ්ඩේ කියලා. එහෙම නැත්නම් හොද හොද මඩේ දැම තමයි කියන එක තමයි දෙන්න තියෙන නිදර්ශන. ඉතින් ඒකට ඇති වෙන දඬුවම් දෙනවා. හොද හොද මඩේ දාන්න ගියොත් දඬුවම් දෙනවා අර විදිහට අවසල දානවා. කරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති පරියන්ක භාවනා යෙදී සිටින මාගේ තොල නාසය අග කම්මුල් ආදී විවිධ චංචල කම්පන ඊතා ප්‍රකට ලෙස සිදුවන බව අත්දැකීමයි. මුලදී මේ ලක්ෂණ බහුලව තිබුණේ මුහුණ මතයි. නමුත් පසුව ශරීරයේ නොයෙක් නොයෙක් තැන්වල චංචල කම්පන ඇති වී මොහොතක් තිබී නැති වියයි. මේ ලක්ෂණ උදේවැය ධර්මතාවයක් පැහැදිලි කරන ලෙස කරන නිදසුන් ලෙස මම අවබෝධ කරගත්තමි. මගේ අවබෝධය නිවැරදි යන පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තාද මේ ලක්ෂණ මුලදී මෙන් ප්‍රකටව දැන් දක්නට නොලැබේ. පරයන්කේ සිටියත් අනිකුත් වැඩකේදී සිටියා සමහර අවස්ථාවල ඊට අහම්බෙන් මේ ලක්ෂණ පහළ වෙන සිදුවන බව පෙනේ. මේ ඔබ වහන්සේ ඊයේ විස්තර කළ පරිදි පරිණාමයට පත්වීමක් වශයෙන් අවබෝධ කර ගැනීම නිවැරදිද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේ ප්‍රශ්න දෙකම සරල සමාන්තරයි. පළවෙනි සැරේ ප්‍රේමේ වුණත් කමන්නේ පළවෙනි ප්‍රේමේ එනකොට අම්මෝ ඉතින් කියලා වැඩක් නැහැ. දෙක තුන යනකොට ආන පළවෙනි එකේ තියෙන සිල්ලාරේ නැහැ. ඒකේ ඕනම ජීවිතේ සංසිද්ධියක ඇති. ඒක නිසා ඒ ධාතු මනසිකාරය වේවා එහෙම නැත්නම් මේවට කියන්නේ මේ පන්දිසාංශ කියන්නේ මේ ඇඟේ සුවසේවාව ඇඟ තමන් විසින් මසාජ් කර ගන්න. අඩ අපේ අපේ ව්‍යායාම හැම වෙලාවෙම අසම්බරයිනේ. ඒ නිසා භාවනාවේදී අසම්බරතාව ඔක්කොම නිකන් මසාජ් කරනවා. ඒක නිකන් මේ ස්පා එකක්. එහෙම නැත්නම් මේ අභ්‍යංගනයක් කරනවා. ඒක සංවේදී තැඟුලින් පටන් ගන්න අභ්‍යංගන යනවා. අන්තිමට යනකොට ඒක අච්චරම කැපිපේන්නේ නැහැ. නමුත් තේරෙනවා ජීවත් වෙනවා කියලා කියන්නේ ඕක තමයි කියලා. හැම තැනම හැම වෙලාවෙම මේ සර්විස් එකක් කරනවා යා. සර්විස් කරන ඉන්නවා නිකන් මේ වදයක් ඇතුලේ මේ මැසෝ නිතරම පිරිසිදු තියා වගේ. ඉතින් ඒක මේ දෙකටම කියන්න දෙන්නේ යම් විදියකින් මේ භාවනා මානසිකාරය මොන වරදකින් කැඩුනොත් ආයෙ පටන් ගන්නතර පස්සේ ආයෙත් මුලක ඉඳලා යන්න වගේ චක්‍රේ උරෝසු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ අර මාරු කරගත්ත එක හේම එන්නේ එන්නේ කීකරු වෙලා යම් මට්ටමකට ඇවිල්ලා නතර වෙනවා. මේක ඉතින් ওই දහතු මනසිකාරය හරහා පෙන්වන්න පුළුවන්. ගන්න අරමුණ හරහා පෙන්වන්න පුළුවන්. තමන්ගේ හිත හිතේ කලබල ගතිය අනුව පෙන්වන්න පුළුවන්. ගොඩාක් පැති වලින් ඒ අර ගොරෝසු තැන ඉඳලා සියුම් භාවයට ගිහිලා සියුම් භාවයෙන් අතිසූක්ෂම තැනට යන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඒක ඒක හැල්මක ඒක ගැල්මක භාවනා දියුණු වෙනවා කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිය පිහිටීම සඳහා ඇවිදීමේදී චෛත්‍යික පෙරටු කර ගැනීමත් ආනාපාන සතිය එසේ නොකිරීමත් හේතු පහදා දෙන මෙන් ගෞරවයෙන් කාරණිකව ඉල්ලා සිටිමි. මේ චෛතසිකය කියන වචනේ මේ වැඩි පාවිච්චියක් නිසා මේ ප්‍රශ්නේ අර්ථය මතුවෙන්නේ. සතිය පිහිටීම සඳහා ඇවිදීමේ චෛතසිකය පෙරටු කර ගැනීමත් ආනාපාන සතිය එසේ නොකිරීමටත් හේතු පහදා දෙන මෙන් ගෞරවයෙන් කාරණක ඉල්ලා සිටින මේ ප්‍රශ්න කරුකෙන් මම ඉල්ලා හිටිනවා මේ චෛතසිකය කියලා කියන්නේ බොහොම පුළුල් විෂයක් මේක පොඩ්ඩක් අපි සුසු කළ දුන්නොත් මේ ප්‍රශ්නට එළිය වැටෙයි පැවිදීමේ චෛතසිකය පෙරතු කර ගැනීමටත් ආනාපාන සතිය එසේ නොකිරීමටත් කවුරු හරි අවශ්‍ය නම් ඒක පොඩ්ඩක් ඒ චෛතසිකය කියන එක පොඩ්ඩක් තා පැහැදිලි කරන්න ඒකට ප්‍රශ්නෙට පණිනවා ගරු ස්වාමීන් වහන්සේ ආත්මවාදී බව දෘෂ්ටිගත වීමක් බව වහන්සේ අද දේශනා පැහැදිලි කරා. ඒත් ආත්මේ නැත යනුවෙන් ලබන අවබෝධය දෘෂ්ටියක් නොව යථාර්ථය දැකීමක් නොවන්නේද? මම නොවේ මාගේ ආත්මයේද නොවේ යනුවෙන් දේශනා කළේ මේ දෙයටද අනුකම්පාවෙන් පැහැදිලි කරත්වා. එතකොට මේ පටන් ගන්නකොටම යම් කිසි කෙනෙකුත් ආත්මේ නැහැ කියලා ඒ කෙනාට භාවනා කරන්න ගැම්මක් ගන්න බෑ. එනිසා පටන් ගන්නකොට ආත්මවාදයෙන් තමයි පටන් අරගන්නේ. ආත්මවාදී නිසා තමයි අපි සිල් රකින්නේ. හොඳට මතක තියාගන්න අනාත්මවාදයක් තියෙනවා නම් කොහොමද සිල් රකින්න බෑ. ඒ නිසා අපි පටන් අරගන්න වෙලාවේදී ආත්මීය සංකල්පයක් නිකන් එකට කියන්නේ මේ විද්‍යාත්මක මේවලට කියන්නේ null hypothesis එකක් දාගන්නවා. උපකල්පනයක් දානවා තියෙනවා කියලා. ඒකල එක බොරු කරනවා. එيشා ඉස්සෙල්ලා උපකල්පනේ හොඳට වර්ග මේ මේ අර්ථකථනයක් දෙන්න ඕනේ. මට සිල් ලකින්න පුළුවන්. සිල් ලකින්න පුළුවන් කියලා ගන්නෙ මම කින්නවා කිව්වොත් හිතන්නේ. එහෙම නැත්තම් මොකටද? ඒ නිසා මේක පටන් අර ගන්නකොට ආත්මවාදයක් පොවනවා නිකන් සාමාන්‍යයෙන් ඔය තොවිල් නඩවන්න ගියාම කලු කුමාර දිෂ්ටි කිරි කහලා දෙනවා. හා? මොකද්ද කලු කුමාර දිෂ්ටි කියන්නේ? ඈ? තරුණයන්ට තරුණියන්ට එන එක. ඒ කියන්නේ අර ඇතුළත තියෙන රසායනික ශරීරය නිසා එයාට මේ අර වෙන නොවිච්ච විදිය 아무තු සෙල්ලම්කයක් පටන් ගන්නවා එනමෙට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඉතින් කට්ටිය කියනවා කලු කුමාරය කියලා එකෙක් කියනවා එයා වැහිලයි කියලා. ඉතින් කලු කුමාරය වැහිච්චාම තොර තොවිල් නටනවා බෙර ගහනවා දවුල් ගහනවා. ඉතින් කපුවා දන්නවා. ඕකේ වෙන ප්‍රශ්න නැහැ කෙල්ල ලොකු වෙලා. වෙන මොකක්වත් වෙලා නැහැ. ඉතින් මේක අර බලනින්න කට්ටියට ඕනකොට කරන්නේ ඉස්සලාම යකෙක් බන්දනවා. බන්දලා තොවිල් රටලා බෙර ගහලා උදේ පාන්දර යකා එලවලා අර ළමයට සනීප බලනින්න කට්ටියට සනීප කපුවටත් ගානක් හම්බ වෙනවා. ඒකේ යකා බන්දලා තමයි පටන් අරගන්නේ. ඉතින් නිසා මේ ගමනේදීත් සරුවචනාංශෙත් පටන් ගන්නේ ආත්මයක් ඇත. ඒ ආත්මයට කියනවා සිල් රකපන්. ඒ ආත්මෙට කියනවා පැයක් වාඩිලා හිටපන්. ඒක දිගට හුස්ම මේ හුස්ම දිහා බලා හිටපන් කියලා. ඒක අරගෙන ඉවරලා සසංකාරික හරියේදී ආත්මය තියෙන වගේ පේනවා. ඒ සසංකාරිකවට ගෙවන්න ගියාට පස්සේ උන අසංස්කාරික වැඩපිළිවෙලදී අපිට ඕන දේ නෙවෙයි වෙන්නේ. නිසා භාවනා ගැඹුරට යනකොට යනකොට ලුණු ගෙඩිය සුද්ධ කරන සුද්ධ කරන යනකොට පිටතිනම් හිතන හොඳ ඉරලා ගන්න පුළුවන් තරම් හොඳ හරපද්ධතියක් ලුණු ගෙඩිය කේල් ගහේ ඇති කියලා. පොතු ගහගෙන ගහගෙන යනකොට එන්න එන්න සිගුම් එකට යනකොට පේනවා. පටන් අර ගන්නකොට ආත්ම සංඥාවෙන් පටන් අරගත්තට ඒක තමා විසින් මේක නිෂේධනය කරගෙන කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා අසංස්කාරික සංස්කාරික කොටසට එකතු වෙනකොට අසංස්කාරික කොටසේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන්. මෙන්න මේ විපරිණාමය මේ පටන් ගන්නකොට ඇත යන සංඥාවේ පටන් අරගෙන ඒක නැති කරන්න යන ගමන දර්ශන විද්‍යාවට මොන්න තාලෙන්වත් අල්ලන්න බෑ. තර්කයට මොන්න තාලෙන්වත් අල්ලන්න බෑ. නිසා තර්ක කරන්න යන කට්ටිය මේ කියනවා බුදුහාමුදුරුවෝ අනිච්චන් දුක්ඛමනද සීල සමාධි ප්‍රඥා කිව්වට ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා සීල සමාධි කියන්නේ ඇයි? දැන් මේ මේ බුදුරජාණන්සේ පටිච්චසමුප්පාද 12 ආකාරයට පෙන දැන් මෙතෙන් ගෙනාට පස්සේ 9යි තියෙන්නේ. මහානිදාන සූත්‍රයේ. ඉතින් අර ඉලක්කම් බලන එකනට කියනවා බුදුහාමට මතක නැති වෙලාවක් දන්නේ අර තුන කියලා නැහැ කියලා. නේ මතක නැති වෙලා නෙවෙයි මේක මේ විපරිණාමයට කැමති නැහැ. ආත්මයක් ඇත කියන තැනක ඉඳලා ඒක ඒක නිෂේධනය කරගෙන කරන කියලා නැත කියන තැනට යනකොට එතන ඒක චපල ගතියක් කියලා. චපල නෑ කෙලස් අපිට ගහන්නේ වංචනික ඕනනම් අපිත් ගහන්න ඕන උට ඒ ක්‍රමයට. කෙලස් අපිත් එක සටන් කරන්නේ සම්මුතිය යුද්ධයක් නෑ ගරිල්ලා ක්‍රමයට. අපි තැඹුෂ එකක්මයි දෙන්න ඕනේ. කෙලස් වලට දෙන්නත් ඕනේ කරකොලමයි ගන්න ඕනේ. ඒක නිසා මේ ආත්ම සංඥාව ගත්තොත් අනාත්ම සංඥා ගත්තොත් ඒ දෙකේම ඊට සාපේක්ෂව ආධිනව තියෙනවා. අපි මේක පාවිච්චි කරන්නේ උපකරණයක් විදිහට විතරයි. ආත්ම සංඥානෝට අනාත්ම සංඥාවෙන් පහර දෙනවා. අනාත්ම සංඥානෝට ආත්ම සංඥාවෙන් පහර දෙන නිසා මතක තියාගන්න සීලය තන්නේ කරම ආත්මවාදී කතාවක් තියෙනවා. නැත්තම් සීල ලකින්න බෑ. සීලෙන් කියලා සමාධියට යනකොට තාමත් ආත්මවාදී විපස්සනාට ගියාට පස්සේ තමයි ආත්මෙට ඇද ඇද ගන්න. අසංකාරික සසංකාරික දේවල් මෙනෙහි කරමින් යනවා. ඒ නිසා මේක මේ ධර්ම සාකච්ඡාවලට හොඳ මාතෘකාවක්. නමුත් අවබෝධය හරහා මිස තර්කයෙන් හෝ දර්ශනයෙන් හෝ පෙන්ලා දෙන්න බෑ. ඒක රේකී ක්‍රමයට මොන විදියෙන්වත් ඔප්පු කරන්න බෑ. වෙනස් වෙන්න කැමති නැත්නම් ඒ මනස හැම වෙලාවෙම ධර්මයේ තියෙන නෛර්යානිකත්වයට ධෛර්යකත්වයේ නෛර්යානිකත්වයේ දකින්න ධර්මයේ දුර්ලභමක් විදියට. දුර්ලභ නෑ. ධර්මයේ බුදුහාමර ගොඩ ගහලා තියෙන හරියටම ප්‍රයෝජනෙයි සඳහා තැනකට යොමු කරවන්නයි. ඒ යනකොට ඒ වාද දෘෂ්ටි ප්‍රයෝජනෙයි සරකලා පාවිච්චි කරනවා. ස්වාමීන් වහන්සේ ඔබගේ ධර්මදේශනයෙන් පසු ප්‍රඥාවන්තයින්ට ඇතිවන දෘෂ්ටීන් පිළිබඳව දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇති වූ බැවින් ඒ පිළිබඳ කෙටි විස්තරයක් කරන මෙන් ගරුවෙන් ඉල්ලා සිටිමි. මේකෙදි ඇත්තටම ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ අරගත්තාම සමාධිමත් වෙලා ධානයකට ගියාට පස්සේ ධානය නැගිටට පස්සේ ඇති වෙන පුළුවන් දෘෂ්ටි ටික තමයි ඔය ගොඩක් තියෙන්නේ. ඒකේ 49ක්. ඊට පස්සේ 13ක් තියෙනවා. කල්පනාව හොඳ කට්ටියට එන එක. කල්පනාව හොඳ නමුත් නිවනට නෙවෙයි යොමු වෙලා තියෙන්නේ. හොඳ ප්‍රඥාවන්තයෙක් ඉතින් මේ දෘෂ්ටි දිගේ යනවා. ඒක නිසා ඒක මේ වෙලාවේ මට නම් වශයෙන් කියන්න බෑ. නමුත් අපි ගත්තොත් ඔය මේ බටහිර Nobel prizes දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, ඒ ඔක්කොම පිස්සෝනේ. ඔක්කොම සම්මාදේ ඔක්කොමලා ඉන්නේ ආත්ම දෘෂ්ටියනේ. මිච්ඡා සංකල්පමනේ. බටහිර බටහිර තියෙන සම්පූර්ණ දැනුම බලන කොයි දැනුමද කාම විතරකයන්ගෙන් තොර කියලා. කොයි දැනුමද ව්‍යාපාද විතර්කයෙන් තොර කියලා, විහිංසා විතර්කයෙන් තොර කියලා. සම්නික්‍රම දුවන්නේ කාමතාන, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. කවදාකවත් බටහිරක නික්කම විතක්කයක් ගැන කතා කරනවද බලන්න. අවිහිංසා විතක්කයක්, අව්‍යාපාද විතක්කයක් නැහැ. ඉතින් මේ මිනිසුන්ට ওই දෙන සම්මාන එච්චර තියේද්දිත් ඇයි මේ රට අගාතයට යන්නේ? ඒ ප්‍රඥාවන්තයෝම තමයි. ඒගොල්ලන්ගේ මිම්ම බණවල ප්‍රඥාවන්තයෝ නම සරුවත් chance කියන්නේ ලෝකායත විශයක්. ඒ විෂයන් වලින් කියලා කවදාකවත් ඒ මිනිස්යාටවත් ඒ සංස්කෘතියටවත් ඒ තාක්ෂණයටවත් හොඳක් වෙන්නේ නැහැ. බොහෝ විට කල්යයි කල් ගියාට ඒ කිසිම අනර්ථ ඵල අනිවාර්යයි. ඒ නිසා ප්‍රඥාව වුණත් සද්ධාවෙන් සමබර වුණේ නැත්නම් දෙපැත්ත කැපෙන කඩුවක් බවට පත් වෙනවා. සද්ධාවත් එක්ක සම්බර වෙච්ච ඉති ප්‍රඥාව හරි භයානකයි. ඉස්සලා අනු විනාශ කරන එකට තමනුත් විනාශ කරනවා. ඒක නිසා හැම වෙලාවෙම මේක මේ මොකද්ද සමාධිය වීරියත් එක්ක සම්බර වෙන්න ඕනේ. ප්‍රඥාව සද්ධාවත් එක්ක සම්බර වුණේ නැත්නම් ඒක පැත්තකට ඇදගෙන යන්න පටන් අරගත්තොත් ඇලයින්මන්ට් සවුත් වෙච්ච වාහනයක් වගේ. අම්මතනම ගෙවෙනවා. ඒ නිසා මේක විස්තර වශයෙන් කරන්නේ ගොඩාක් වෙලා යනවා මම මේ කෙටියෙන් මතක් කරේ. ඒ වගේ තියෙන ධර්මයේ හොඳයි. ප්‍රඥාව හොඳයි. සමා සද්ධාවත් එක්ක සමබර වුණේ නැත්නම් විසමයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පළමු දේශනාවේ දේශනා කළ පරිදි චිත්තක්ෂණයක් කිලිටු වීමෙන් නැවත ಜಾති ඇති වෙන හැටි පහදා දෙන මැනවි. ඒ කියන්නේ චිත්තක්ෂණේ කිලිටු වෙනවා කියලා කියන්නේ මනාපමනාප දෙක පහළ වෙනවා. එතකොට මනාප භාවයට මනාප ಜಾතියට අමනාප ಜಾතියට අනිවාර්යයෙන්ම ಜಾතියක් ඇති වෙනවා. එහෙම නැතුව මනාපමනාප දෙක නැති මනාපමනාප කියන වචනයක් පාවිච්චි කරනවා. සැප දුක නැති සැප අදුක්කම සුඛ කියනා වගේ මනාපමනාප භාවයට පත් වුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන් මේක මනාප වෙලත් නැහැ අමනාප වෙලත් නැහැ. නමුත් මනාපමනාප හිතවිල්ල ආවම කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒක පවත්තන්න බෑ. මනාපයමනාවේ පහළ වුණොත් පවත්තන්න හිතෙනවා. ඒ පැවැත්වීම නිසා මේ ගාට පහළෙන චිත්තක්ෂණේ මනාප જાති එකක්. නැත්නම් අමනාප જાති එකක්. ඒ නරක වෙනවනෝ ඒ જાතිය පහළ වෙනවා. උපාංශිකේ දෙවෙනි දේශනයේදී ආස්වාස් ප්‍රසවාස එකම පද්ධතියකින් පටන් අරගෙන වෙනස් වූ වැඩි යනු අවබෝධයෙන් එය මනුෂ්‍ය චිත්තං අයට ගලපන හැටි පහදා දෙන්නේ. මේක ඇත්තටම ආස්වාස් ප්‍රසවාසයේදී එහෙම මේ මනුෂ්‍ය ජීවිත සංකේතමේ විස්තර කිරීම සඳහා කියන්නේ මේ ආස්වාස් ප්‍රසවාස දෙකම පටන් ගන්න ශක්ති විශේෂයකින් ඒ ශක්තියම ආස්වාසයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් ඒක ආයෙත් නැවතා ඒ ශක්තියටම දී වෙලා යනවා ප්‍රසවාසයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් ඒකටම දී වෙලා යනවා මොහොතේ ඇතිවෙච්ච රැළ වගේ ඒ ශක්තියෙම රූපාකාරයෙන් පෙන්වන්නත් පුළුවන් ශබ්දාකාරයෙන් පෙන්වන්නත් පුළුවන් ගන්ධාකාරයෙන් රසාකාරයෙන් ඕනම ආකාරකින් ඇති වෙන්න පුළුවන්. ඒක හැම එකම හටගන්න එකම ශක්ති විශේෂයකින්. ශක්ති විශේෂයට බැස්සොත් ඒ ශක්ති විශේෂයේ රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක්, ආස්වාදයක් ප්‍රද ඕන දෙයක් ඇති කිරීමේ ප්‍රභවය තියෙනවා. නමුත් තාම ඇති වෙලා නැහැ. එමෙන්න හිතකට කියන්න පුළුවන් නික්ලේශී හිතක් කියලා. දැන් ඒක ආස්වාසයක් පාට ප්‍රසවාසයක් පාට රූපය සද්දයක් ගන්ධයක් පාට පස්චිච්චාම ඒ ඇති වෙන දෙයට මනාපමනාප භාව පහළ වීම අනුව අර ශක්තිය නිසා ඒ හිත જાතියට, කෙලෙස් වලට, කර්ම වලට බැඳෙනවා. බැඳුනට පස්සේ මේ මිනිස්සයා මම ස්ත්‍රියාවක්, මම පුරුෂයෙක් ආදි වශයෙන් තම තමන් හඳුනා ගැනීමක් කරනවා. මූලික ශක්ති, මූලික නික්ලේශී ශක්තිය බවට අපි නැවත ගියොත් අපිට මේ හඳුනා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලෙසීමක් වෙන්නේ නැහැ. ඒකට කියනවා පිවිතුරුයි කියලා. බුද්ධ ධර්මයන්ගේ හිත පිවිතුරුයි. ඒක ඕනම ශක්තියක් ඇති කරන්න පුළුවන්. නමුත් ශක්තියක් ඇති කරලා නැහැ. අපේ හිත එහෙම නෙවෙයි. ඒක ඉක්මනට මේ කොමහා එකක් බාටපත් කරගෙන ඒ අල්ලාගත්ත දේ බදාගෙන ඒක මගේ කියාගෙන අර මූලික මේ ප්‍රභවය කෙලස ගන්න ගතියක් තියෙනවා. කෙලසිච්ච දේ අල්ල බදා ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම තියෙන්නේ කෙලසිච්ච දේවල් බවටපත් වෙච්ච හිත යමක් බවටපත් වෙච්ච හිත භාවනා ක්‍රමෙන් ආපහු ගෙනියලා අර මූල ශක්තියක් බවටපත් කරන එකයි. එතකොට ඒක මේ manussත්වයටපත් වෙනවා. නංවනං වලින් මුකුත් තොර පිරිසුදු තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ ඒපත් වෙච්ච කෙනාට මනුස්ස හිත වගේම තිරසං හිත ගහක් ගලක් වුණත් ඒ තන්විදන ක්‍රමයෙන් අල්ලන්න පුළුවන්. පටු මනසට ඒක කරන්න බෑ. පටු මනස ඇතිවිච්ච රූප සද්ද ගන්ධ රස අල්ලගෙන මගේ කියා ගන්න ගියාම ඒ මූලික පිවිතුරු තත්වයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ අර කෙලෙසිච්ච හැඩයක් සහිත නමක් සහිත වර්ණයක් ගන්ධයක් සහිත දේ ඉඳලා මොකක්වත් නැති මූලික தත්තර ගෙනල්ලා අතාරින එක. ඉතින් ඒක හරි මේ නීරසයි. මූලික ශක්තිය වලට යනකොට නමක් ගමක් මේකක්වත් නැති නිසා නීරසයි. ඉතින් ඒ නිසා භාවනා කරන යනකොට හුඟවදෙනෙක් භාවනා නතර කරන්නේ කම්මැලිකම නිසා. කම්මැලි කියලා හොඳටම වැඩේ යනවා. වැඩේ යනකොට හරි කම්මැලි නිදිමත හිරෙනවා බෑ. ඊට වැඩිය හොඳයි මේ බීඩියක් බොන එක හොඳයි. චුයින් ගම් එකක් කපන එක හොඳයි. බුලත් ටිකක් කපන එක හොඳයි. කයිවාරුවක් කිලින එක හොඳයි. ඉතින් අර කිසියම් හේතුවක් නැති වුණාට ඒකට අර වටිනා දේ යනවා. මොකද අපිට ඕනේ කුප්පණ ගතිය. අපිට ඕනේ කොහෙන් හරි කවුස ගන්න. බුදුදහම කියන්නේ අකුප්පාවට යනවා කියලා කියන්නේ අර මුලට යන්නේ. ඒක මුක දෙනකොට පේන්නේ නිකන් මේ නිකන් පතෝල මාළුවක් වගේ. කිසි රසක් මොනවත් නැහැ, ගුණයක් මොනවත් නැහැ. ඒක පතෝල වගේ. ඒ නිසා දෙකම තියෙනවා කැමැති එකක් අල්ලගන්න එකයි තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ ආනාපානදී ආස්වාසේ සහ ප්‍රස්වාසේ මුලැමැදාග තියුණු ලෙස බැලිය යුතු බව ඊයේ පැවසුවා. ආස්වාසේ මුලමට හොඳින් දැනේ තදින් වාතය නාස්කුවර උඩ සීතලට වැදී. ප්‍රස්වාසයේදී උණුසුමට වාතය පිට වෙනවා දැනේ. නමුත් මැදක් හෝ අගක් යා වෙන් කරගත නොහැකිය. දිගින් දිගටම කිරීමේදී ඒ தত্ত্বය ඇති වේද? මේ අතර හිතවිලි වලින් බාධා වුවොත් කුමක් කළ යුතුද? මේ පළවෙනි වාක්‍යය මෙන්න මේ විදිහට සංස්කරණය කළොත් කරු ස්වාමීන් වහන්සේ ආනාපානයේදී ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ මුලැමැදාග තියුණු ලෙස බැලිය යුතුයයි ඊයේ පැවසුවා කියන එක ඕනම සංසිද්ධියක මුලැමැදාග තියුණු ලෙස බැලිය යුතුයයි පැවසුවා. ඒකට ආනාපානය ආස්වාද ප්‍රසාද කතාවක් නැහැ. ඕනම සිද්ධියක මුලැමැදාග බලනවා කියන විපස්සනා කරනවා කියලා. ආශ්වාසයේ මුල හොඳින් දැනේ. තදින් වාතයේ නාස්කුවර උඩ සීතලට වැදී. ප්‍රසවාසයේ උණුසුමට වාතය පිට වෙනවා දැනේ. ඇත්තටම මේ දැනෙන මට්ටම මැද. මැදදී තමයි හීතල උණුසුම දැනෙන්නේ. ඊට ඉස්සෙල්ලා කොහෙදෝ ඉඳලා මේ ආසාසයේ ගොඩ නැගිලා ආවිල්ලා තමයි නාස්පුඩු පුරවගෙන යන්නේ. ඒ නිසා මෙතන වරදෝල වටහාගෙන තියෙනවා. මේ ආස්වාසේ සීතල දැනෙන අවස්ථාව මුල කියලා. ඒක සුද්ධ කරගන්න වෙනවා. එතකොට තේරෙයි මේ මුලට එන්න ඉස්සලා මේ සීතල වෙන්න ඉස්සලා කොහේඳලාද මේක ආවේ? මේ හුස්මත නාස්පුඩු පුරවාගෙන යන තැනට කොහොමද පටන් ගත්තේ කියන එකයි මුල කියන්නේ. නමුත් හොඳ යෝජනාවක් ගෙනවා දිගින් දිට වෙන කිරීමේදී ඒ தত্ত্বය ඇති වෙයි. ඇත්තටම මේ මෙන්න නොදැක්ක විදිහට දැන් සීතල උණුසුම දැක් ගන්න පුළුවන් වුණා නම් මේ මේ කියන නිවැරදි කිරීමත් කරගත්තොත් මේ හිතේ සංවේදීභාවය වැඩි වෙන්න වැඩි වෙන්න හුස්ම පිළිබඳව ආස්වාස වේවා ප්‍රස්වාස වේවා වෙනතා නොදැක්ක ගොඩාක් විස්තර තේරෙන පටන් ගන්නවා. පස්සේ තමයි අපි ඒක අර මූල ධර්මත් එක්ක ගලපලා පටලැවිලි අතහැරලා හරියට අරමුණ තේරුම් ගන්න. ඒ නිසා දිගට විශ්වාසයෙන් කරන්න මේ ටික බලපු නිසා මෙච්චරක් පේනනවා. මේ මතින් දිගට කෙරුවොත් තව ඒ මුල මැදක පවා විස්තර වශයෙන් පේනකොට ඒක ආනාපාන සීමා වෙන්නේ නැහැ. හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ලෙත් මුල මැදක පස්සේ අල්ල ගන්න පුළුවන් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල භවය, කර්ම භවය, උපත් භවය කියලා සඳහන් කරලා තියෙනවා. කරුණාකරේ පැහැදිලි කර දක්වන ස්වාමීන් වහන්සේ තේරුම් කළ විදිහට කලපන්නේ කෙසේදයිද කරුණාවෙන් පහදා දෙන්න. ඇතර මම මේ දේශනාව කරගෙන යන්නේ පොතත් එක්ක ගලපන්නේ මේ භාවනාවට උපදෙස් ගන්නවා. එනිසා මේ වැඩේට යනවනම් ඒ තියෙන අටුවා ක්‍රමයක් එක්ක ගලපන්න ගියොත් මේකට ගොඩාක් විස්තර සහිත වෙන නිසා මේ මූල ධර්ම කොටස් නැත්නම් මූල ධර්ම සඳහා වෙන මූල ධර්ම කොටස් අපි පොඩ්ඩක් මේ වෙලාවේ නතර කරගන්න මේ කරන කරගෙන යන විග්‍රහය තමන්ගේ භාවනාවට මේ යම් ආකාරයක ධෛර්යයක් යම් ආකාරයකට උනන්දුවක් ඇති වෙනවනම් ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේක අංග සම්පූර්ණ දේශනාවක් විදිහට ගන්න එපා. එහෙම කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ වගේම මේ එක එක පුරුකක තව ගොඩාක් අතු ඉති විහිදලා තියෙනවා. අපි ගන්න හදන්නේ ඒකේ මේ කරගෙන යන භාවනාවට ගන්න තියෙන ප්‍රායෝගික උපදෙස් ලැබෙන පැත්ත විතරයි. ඒ නිසා අපි බලමු ඉඩක් ලැබුණොත් නමුත් හරි අමාරුයි ඒ ඔක්කොම මූලධර්ම ගලප ගලප යන්න. අන්තිම මගේ පැත්තට රුචියකුත් නැහැ. පොත්වල තියෙනව නෙවෙයි මට ජීවන තියෙන්නේ මේ වැඩේට උදව් වෙන ටික විතරයි අහුල ගන්න එක මගේ සාමාන්‍ය ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ පංචේන්ද්‍රිය වන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන මේවා සම්බ සමබර කර භාවනායේ දියුණුව ලබා ගන්න අයුරු පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඉතින් මේකට මේ <coughs> මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම මගේ ප්‍රශ්නේ තමයි දැන් අසමබර භාවයේ පිළිබඳව දැනට තියෙන අත්දැකීම මට කිව්වොත් තමන් අත්දකින්න හැටි අන්න ඒක සම්බර කිරීම මට විස්තර කරන්න පුළුවන් නැත්නම් මේක සම්පූර්ණ සුද්ධ වෙනම මාතෘකාවක් මේ කතා කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම විමසා හිටිනවා දැනට තමන්ට අසමබරව හෝ මට සද්ධාව මෙහෙමයි වැටහෙන්නේ. මට වීර්යය මෙහෙමයි වැටහෙන්නේ කියලා කිව්වොත් අන්න ඒක සමබර කිරීම සඳහා කරන්න පුළුවන් ප්‍රායෝගික උපදේශ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. නැත්නම් මුළු සම්පූර්ණ මාතෘකාව ගත්තොත් මේක වෙනමම දේශනා මාලාවකට යනවා. ප්‍රායෝගික පැත්ත වශයෙන් මම ඉල්ලා හිටනවා දැන්න තියෙන භාවනා කරගෙන යනට ඇති වෙන ප්‍රශ්න. ප්‍රායෝගික ප්‍රශ්න ඉදිරිපත් කළොත් මම හිතන්නේ අපිට කෙලවරක් කරන්න පුළුවන්. ඒ නැත්තම් එක එක එක එක මූලධර්ම ප්‍රශ්න මූලධර්ම මාතෘකා ගොඩාක් ආවොත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවිවර කරන්න වෙන්නේ නැහැ. දේශනා මාලාවේ කෙලවරක් කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මම නැවතත් ඉල්ලනවා දැන් මතුවලා තියෙන ටික විස්තර කරන්න. එතකොට අපිට ඒක මාතෘකාවක් වෙයි කියලා ප්‍රශ්නයක මේ මේකට මේ ධර්ම සාකච්ඡාවට ගරු ස්වාමීන් වහන්සේ ඇතත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශ වූ කල්ලි රූපය දැකීම එසේ ඒ මොහොතේ ඉදීමද ඒ භාවනාවක් විදිහට උපයෝග කර ගන්නාන්ද පහදා දෙන ඉස්සරහට අපි අත්‍තර කරાવી මෙතෙන්දි කියන තැනේ ඇසත් රූපයත් චක්කු විඥානයත් ස්පර්ශ වෙනකොටම දකින්නෙක් පහළ වෙනවා කියන එකයි දකින්නෙක් උපදිනවා කනට සද්දයක් ඇහුනොත් අහන්නෙක් උපදිනවා ඒ නිසා අපි කොයි කොයි වෙලාවෙ දකින්නේද අහන්නේද ගඳ බලන්නේ රස බලන්නේ කියලා බැලුවොත් ඒ පිරිද්දිල්ල තමයි දවස පුරාම තියෙන්නේ එක එක තැන්වල ඒ ඉදිරිපත් වෙන ඒ අරමුණත් ద్వාරයත් තදුපන්නේත් නිසා අපි දකින්නේකින් අහන්නේකට අහන්නේකින් ගඳ බලන්නේකට රස බලන්නේකට පිස්සුවෙන්චි වඳුරේ කත්ෙන් අතර පයින්නා වගේ පැන පැන පැන පැන යනවා. ඒ හැම වෙලාවෙම දකින්නේක උපදිනවා අහන්නේක උපදිනවා අපිට හිතෙන්නේ මේ ඔක්කොම එකයි කියලා. එතකොට තමයි ආත්ම සංඥා වෙන්න පුළුවන් තරම් වෙන් වෙන් කරලා බලන්න කියනවා. දකින්නේ කෙනෙකුට අහන්නෙකුට ඉන්න බෑ. අහන්න නැති වෙන්න ඕනේ දකින්නේ කියන්නේ. ඒ ටික දකිනකොට තේරෙයි මොන තරම් බොරුවක්ද මෙතන තියෙන්නේ කියලා අහන්නෙක් ඉන්න තැන දකින්නෙකුට ඉන්න බෑ. අහනකොට දකින්න නැති වෙනවා. ඒ නිසා එකෙක් ඉස්තමතු වෙනකොට අනිත් මේ වචනයක් වශයෙන් විස්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ අපි දැකින්නෙක් වාටපත් වෙලා දැකීම තෝරනවයි කියලා කියන්නේ අහන්නෙක් වෙන්න ගඳ බලන්න රස බලන්න පහස ලබන්න තියෙන අවස්ථාව දැන දැන දක දැන ප්‍රතික්ෂේප කිරීම. එකක් තීරීමක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක්. ඒ නිසා ඒකට සාප ලැබෙනවා. පටුතු එක තෝරාගෙන විශාල ප්‍රදේශයක අහක දැමීමේ සාපේ තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා දකින්න වෙලාවේ දකින්න බව දන්නවනම් එයාට දැනුවක් එනවා මේ දකින්න වෙලාවේ මට අහන්න chance එකක් නැහැ. ඒක මම පාවා දෙනවා. ගන්ධ රස පහස බලන්න වෙලාවක් නැහැ. මම ඒක පාව දෙනවා කියලා අඩු ගන්න වෙච්ච වැරද්ද අඩුපාඩු ප්‍රමාණ කරන්න පුළුවන්. නමුත් දකින්න රූපේ කටෙමුත් එක්ක බලන්න පටන් අරගත්තොත් දකින්න කෙනෙක් බව තේරෙන්නේ නැහැ. ඒකට ගිලී ගත්තාම අර විශාල දැනුමක් අතපහුව වෙච්ච බව දැනගන්න බැරි වෙනවා. එහෙම තමයි හිතාගෙන ටීවී කාරෝ හදලා දෙන්නේ. නැත්තම් අක බලන්නේ නැහනේ. නමුත් මේ ඒ ඒ ටීවී එක දාගෙන හොඳට බලන ගමන් ඒක හොඳට thin slicing of time කියලා කියන්නේ. ඉතාලම තුනී කොටස් වලට කඩන්න ඒකෙදී ඒ ප්‍රවාහ හයම එකවර වැඩ කරන්න බෑ. අපි ටීවී එකේම උදාසනයක් ගත්තොත් ওই වැඩ බලන ටීවී එකේ channels කීයක් තියෙනවද? 20. ඈ 20 මේක සැරේ බලතයිද? එකක් තෝරනවා කියලා කියන්නේ අනික 19ම කපා හරිනවනේ. ඒ සෙල්ලමයි මේක ඇතුලේ තියෙන්නේ. ටීවී channel එක channel 20ක් තියෙනවා නම් අපි එක channel එකක් select කරුවයි කියලා කියන්නේ අනෙක් 19 කපහරිනවනේ. ඒක ඒක obvious නේ. අනිත් එක මේ TV signals කියන එක පුරා තියෙනවා. ඒක රේඩියෝ එකෙන් අල්ලන්න බෑ. TV එකක්ම ඕනේ. නමුත් TV එකේ අපි select කරන්න බෑ channel එක. channel එක select කරුවා කියන්නේ අනිසීරම කපනවනේ. ඒ වගේ මේ manussකම කියලා කියන්නේ පංචවෝකාර භවයක්. අපි එක ආකාරයක ජීවත් වෙනවා. බුදුහාමුදුර කියන එක ඇත්ත තමයි. නමුත් ඒක දැනගල්ලා. මේකක තෝරනවා කියලා කියන්නේ ඒකත් උඹේ උමනා නෙමෙයි තේරුවට පස්සේ වෙන අනෙක් හතර නැති වෙනවා. ඒකට සාප වෙනවා. ඔබ චිත්‍රය සම්පූර්ණයෙන් දැකලා නෙමෙයි මේ කතා කරන්නේ. චිත්‍රේ පත්පැත්තකින් පෙන්නකොට දැක්ක විතරයි අහන්නේ. ගන්ධරස පහත නැතුව මම දැක්කා කියලා කියනවා. එතෙන් මම ඇහුවා. මම මේ දැකලා කියට මම අහලා තියෙන කියලා ඔළුව පොළවේ ගගා කියනවා. බුදුහාමුදුර දන්නවා දැක්කයි කියලා කියනකොටම විතුරු හතර ඌට නැහැ. උත්තරේට ඉස්සලා හොඳට මතක තියාගන්න ඕනේ දැකිල්ල තේරීම පමණින් ඉතුරු හතරක් නතර වෙනවා. ඒ බව දන්නවනම් ඌ සෑහෙන දියුණුවයි. ඒ ඒ බව දන්නවනම් මම මේ එකක් තෝරනවා කියලා කියන්නේ දැන් මම දෙන නිදර්ශනය තමයි ඕගොල්ලෝ කොච්චර හරි hina වෙනවා මට කිව්වහම. මම ඒක කෙල්ලෙක්වත් තාම තෝරලා නැහැ. ඒක ඕන කෙල්ලෙක් මට දැන් chance එකක් තියෙනවා මම. දැන් ඕක කවුරු හරි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තේරුවාට පස්සේ ඕගොල්ලන්ට chance එකක් තියෙනවා. තිබුණත් බැඳපු ගෑණි මොකද කියන්නේ? ඕපන් ටිකට් එකක් තියන්න ගියාම හැමදාම ප්‍රේමයෙන් ගත කරන්න පුළුවන්. දැන් බැඳලා පස්සේ බැඳින්න ඉස්සලා තියෙන ප්‍රේමය බැඳලා පස්සේ නෑනේ. දැන් ගෙදර ගෑණි යක්ෂණයක් වෙනවා. ඊට පස්සේ අනික් ගෑණි අධ්‍යා බලනකොට මේ යක්ෂණී ඩබල් වෙනවා. ඉවරයි. එකක් තෝරන්න ගිහිල්ලා වෙන හටනේ ඈ නේද ඒකත් ඉල්ලගෙන කන පරිප්පුවන්නේ ඉස්සෙල්ලා අම්මලා තාත්තලා කේන්දර බලලා දුන්නා පස්සේ අම්මට අප්පට බැන්නෑ. දැන් බෑනේ. දැන් ගිහිල්ලා මේ ඉල්ලගෙන කව පරිප්පුවක් නැතිනේ අම්මලා ඇතේ නෑ නම් කරගනින් කියලා. ඔච්චරම තමයි බැලිල්ලේ ඇහිල්ලේ තීරම තියෙන ඔච්චර එකක් තෝරනවා කියලා කියන්නේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සයියේ බලමයි මේ කියන එකේ එකක් තීරීම නිසා අතහැරෙන දේ ගියා ගියාමයි කවදාකවත් ආය හම්බෙන්නේ නැහැ කියලා. ගියා ගියාමයි ආය කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අඩුවානේ ඔබ දන්නවද මේ එක කුණු කන්දලයක් තෝරන්න කියලා කොච්චර පාවා දෙනවද කියලා. අඩු ගානේ පංචවෝකාර භවයක ඉන්නේ අපිට මේ ඕනම වෙලාවක මේ පහම ගන්න පුළුවන් කියලා. මැදට වෙලා මේ පහම පිළිබඳ අවබෝධයෙන් ඉන්න එක තමයි ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා අපි අර විවේකයට ගියාට පස්සේ පහම තියෙන එකක්වත් තෝරලා නැහැ. පහම විවෘතයි. පුදුම ශක්තියක් නැති. පුදුමාකාර විවේකයක් නැති. පුදුමාකාර නිරාමස සුඛයක් නැති. පුදුමාකාර විවේකයක් නැති. නර එකක් තීරණ මොකද? කඹරනවා. ඒක නිසා බලනවා අහනවා කියන එක දන්නවනම් ඒ කරන්න දෙයක් නැහැ. ඉතින් අපි දවස පුරා ගත කරන්නේ ඒක තමයි අඩු ගන්න ඒකේ මූල ධර්මයේ දන්නවනම් ඒකේ චින්තාමය පැත්ත දන්නවනම් එකක් තේරීමක් කියලා කියන විශාල ප්‍රතික්ෂේප කිරීමක් ඒ ප්‍රතික්ෂේප කරපොදී ගියා ගියාමයි. ඒකට දෙවන්නේක් වගේ කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනා ආරමුණෙන් හිත ඉවත්වන සෑම අවස්ථාවකදීම ඒ චිත්තක්ෂණයට කෙලෙස් සම්බන්ධ වෙලාද නැතොත් ඒ අරමුණ ගැන වැඩිදුර සිටීමෙන්ද ඒ චිත්තක්ෂණය කිලිටිවන්නේ. ඇත්තටම මේ භාවනා අරමුණේ හිත ඉවත් වෑම කියලා කියන්නේ හිතේ ස්වභාවය. හිත එක අරමුණක බොහෝ වෙලා ඉන්න කැමති නැහැ. ඒක නිසා කාරණ රාශියක් සිද්ධ වෙනවා. එකම අරමුණේ බොහෝ වෙලා ඉන්නකොට අරමුණ උදාසීන වෙනවා, දියාරු වෙනවා, නීරස වෙනවා. එතකොට හිත අරමුණ පරිණත උදා කරනවා. දෙක අරමුණු මාරු කිරීමෙන් තමයි දුක වහන්නේ. ඒ නිසා අපි දුක මතු කරන්න නම් ඒ කාර්මුණක ඉන්න ඕන නිසා හිත එළියට පනිනවා. එතකොට අපිට තේරෙනවා හරි පැත්තට බැලුවොත් හිත අරමුණෙන් පියත් වෙන්නේ Tamangeම නාපෙට නම් Tamange පූර්ණ අදිෂ්ඨානෙ තියෙන හිත අරමුණේ තියාගෙන ඉන්නනම් මේ හිත මට ඕනේ තාලෙට ඉන්නේ නැහැ. මේ හිත මං කියන විදියට වැඩ කරන්නේ නැහැ. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා තේරුම් ගන්න මේ අවස්ථාව එන්න ඕන. ඒ නිසා ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. බලාපොරොත්තු සුන්ගෙන පැත්තකුත් තියෙනවා. මේ කියන විදිහට කෙලෙසයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා හිත පිට යනවා කියන එක ධර්මතාවය. ඒ කාදාකත් මෙහෙම ගෙම්බෙක් එකක මලාහක් වගේ එකක් උඩ තියන්න බෑ උතිබ්බ ගම්පයින්. ඒක බාරගත්ත දවසේ හිත පිට ගියයි කියලා ඒ ධර්ම නියාමයක් ධම්මටිටි ධම්මනියාම පටිච්ච සමුප්පාදය ඉදප්පච්චේතාවේ තේරුම් ගන්නවා මිස ඒ ගැන හිත නරක කරගත්තොත් කෙලෙසක් වෙනවා. එන හිත පිට යන එක කාටත් හම්බෙලා තියෙන මේ පැකේජ් එකේ තියෙන එකක්. මගේ දෝෂයක් නෙමෙයි. ඒකට හිත නරක කර ගැනීම නිසා තමයි අපි මේ කෙලෙස් වෙන්න හෝන වීම සිද්ධ වෙන්නේ. හිත නරක වීමත් ඇබ්බැහියට සිද්ධ වෙනවා. ඒ නිසා ගොඩින් මහත්තයා කියන්නේ ඉතින් නිල්ලම ගියාම භාවනා කරනට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි මේ හිත කියන දේ අහන්න නැති බව දන්නේ. භාවනා කරේ නැත්නම් ඒකවත් දන්නේ නැහැ. භාවනා කරේ නැත්නම් අපි දන්නේ හියපු තන කියපු තන මට ඕන තැන තියන්න පුළුවන් කියලානේ. භාවනා කරන්න ගිය ගමන්ම පරාදයි. ගිය ගමන්ම තේනවා උඹට ඕන જાතියට පං වැඩ කරන්නේ නැහැ කියලා හිත. ඉතින් තමන්ගේ හිතවත් තමන් එක්ක නැත්තම් මෙච්චර කණ්ඩ බොන්න දීලා නාවලා කවලා පොරලා හදපු හිත දරුවෝ මොනව කරයිද? අම්මා නැති කලේ අප්පා කවර කලේ දෙන්නාව නැති කලේ දරුවන් යාය කැලේ එතකොට පුජාරා පට්ටන්දර කතා කරන්න යන්නේ මම නම් ඒ කතා මුකුත් නෑ මටවත් බෑ අප්පා මගේ හිතවත් කරගන්න බෑ අප්පා කියලා තේරුම් ගන්න එකයි වෙන්නේ ඒක අකමැති නම් ඒ මාන්නේ තමයි ඒ සක්කාය දිට්ඨිය තමයි ඉතින් ඒ අවබෝධ කරගන්නත් මේ හිතේ ඉවත් වෙන ගතිය නිවන් පෙතකුත් වෙනවා හුඟක් වෙලා නම් කෙලස් තමයි කෙලස් කියලාම ගන්න බෑ චිත්තානුපස්සනාවට යන්න බෑ නැත්තම් ඒ නිසා මතක තියාගන්න මේ හිතේ මේ ඉවත් වෙන යෑම ධම්ම නියාමයක් ධම්ම තිතිතාවයක් මේ ඉදප්පච්චේතාවයක් පටිච්චසමුප්පාදයක් ඒක නිකන් වෙන එකක් නෙවෙයි අදාළ හේතු සහිත වෙන්නේ නොවි ඉඳීම නෙවෙයි ධර්මය අවබෝධ කරන ක්‍රමය වෙනකොට ඒකේ තියෙන ධර්මතාවයේ මුලින්ම ගන්න තියෙන්නේ මේ හිත ආණ්ඩු මට්ටු කරන්න බැරිකම අනාත්ම ලක්ෂණයක්. දැන් නරකමයි කියලාම ගන්න බෑ. මේ කියන කතාවට විරුද්ධ වීමක් නෙවෙයි මම මේ කරන්නේ. ඇත්ත. නමුත් එහෙමම විසිකරන්න යන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පටිච්චසමුපාදයේ නොඑක් නොඑක් විවරණ දී ඇත. උදාහරණ ලෙස පෙර භව, පසු භව, ඊළඟ භවයේ අතර සම්බන්ධතාවයක් ලෙසද 12 ආකාරයට අමතර වෙනස් ආකාරයන්ද විශේෂ පුරුක් වශයෙන් දක්වා ඇත. එහෙත් බුද්ධ දේශනාව ප්‍රධාන තැනදී ඇත්තේ හේතුඵල මුල් ධර්මය ඉදප්පච්චේතාවේටමය මේ විග්‍රහයන්ට මේ විග්‍රහයන්ට මට වැටහි මේ ඇතිකල්ලියේ මේ වේ මේ ඇතිවීමෙන් මේ ඇතිවේ ආදි වශයෙන් දසූ දහම වඩාත් උචිත නොවන්නේද මේ විග්‍රහයන්ට මුල් තැන දීම නිසා මූලික સિદ્ધාන්තයේ සංගවන්නේ නොවේද ඇත්තටම මේ තියෙන්නේ ධර්මතාවයක් පැහැදිලි කරන නිදර්ශනයක් දීපු ගමන් ඒ උපමා උපමේය ගලප ගන්න බැරි වුණොත් අර ධර්මතාවයේ වටහා ගැනීම තියෙන අවස්ථාවක් නැති වෙනවා. මේ උත්සාහ කළ තියෙන්නේ අර කියපු ධර්මතාවයේ පෙරදුම් කළ දෙන්න නිදර්ශන. නමුත් මේ නිදර්ශන ධර්මතාවයට උඩින් තියාගත්තොත් ඒ මේකේ 12ද තියෙන්නේ එක ආත්මෙද නැද්ද කියලා මටලා ගන්න මේකේ මේ ප්‍රශ්න කරු කියන විදිහට ඉදප්පච්චේතාවයයි මේක තියෙන්නේ මේ ආයල් කල්ලි මේ වන්නේ මේ හට ගැනීම මේ හටගන්නේ මේ නැති කල්ලි මේ නැතුවන්නේ මේ නිරුද්ධ වීම නිරුද්ධ වන්නේ එච්චරයි ඒක කොයි නිදර්ශනයෙන් ගත්තත් දොළොස් ආකාරයට පෙන්වුවත් එකමයි. ඒ නිසා කියන්න කොහොම කිව්වත් Taman අහන්න සීබුද්ධියෙන් භාවනාවට ගැලපෙන තාලට යොදා ගන්න එක කියන්නගේ වගේ කීමද තියන්න එපා. අහන Tamanගේ වගේ කීමට ගත්තාම ගැටමක් ඇති වෙන්නේ කර්ණී ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී පායට දැනෙන රළු ගතිය පොළවට ඇදී යෑමට ඇති රුචිකත්වය. ඒ නිසාම දැනේ දැනෙන වේදනාව පය ඔසවනට ඇති වෙන සහැල්ලු බව එහෙත් ඒ සමගම පොළවටම ඇදී යෑම පිළිබඳව දැනෙන විට අපි මුලා වී ඇති බව සිතට දැනේ. ඒත් එයම සිදුවේ. මේ පිළිබඳව ඇතිවන චෛතසිකයන් පිළිබඳ සිටීම වටනේද එසේ නැතිනම් වම් කකුල දකුණු කකුල වශයෙන් පමණක්ම මෙනෙහි කිරීම වටදීන යන පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පුළුවන් තරම් මේ පිළිබඳව චෛතසිකයන් පිළිබඳව වැටහීම මෙහෙවන්න එපා. ඒක සිද්ධ වෙන්න. නමුත් රූප ධර්ම වශයෙන් පරගති හැල්ලු ගති වම දකුණ වශයෙන් ඒකේ දිගට පැවැත්වීම යෝගාවචරයා වග කියන්න ඕනේ. නාම ධර්ම පිළිබඳව මෙහෙවීමක් කරන්නත් එපා විමසා බැලීමක් කරන්න යන්නත් එපා තේරෙනව නම් ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා මේ මේ කායනුපස්සන මේ සක්මනේ තියෙන වටිනාකම තමයි ඒක කායනුපස්සනට හිතියොදන්නේ ඒතියෙද්දිත් කෙනෙක් චිත්තානුපස්සනට යන්න ගියොත් එතකොට වෙන්නේ අර භාවනා තියෙන සරල ගතිය නැති වෙනවා ආයත් චින්තාමය ඥාන ඉස්සර වෙලා භාවනා කැඩෙන්න ඉඩ තියෙන නිසා සක්මන් භාවනාව හරීම මුලට ඇදලා දාන කායන පස්සනට යොමු වෙන දෙයක්. ගරු ස්වාමීන් වහන්සේ එකම ඉරියව්වේ බොහෝ වේලාවක් භාවනා කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රමවේදයක් ඇත්තේ නම් ඒ පහදා දෙට පැනවි මේ විසිට කෙනෙක් ගියාලු මේ මොකද කේම්බ්‍රිජ් එකට ගොයි. ඊට පස්සේ මැද මිදුල තියනවලු ඒකේ මේ තනකොළ ටික නියමම කාපට් එකක් වගේලු. හරි පුදුම ලස්සනට පැචස් නැතුව තියෙනවා. ඉතින් ඒකේ වැඩ කරන මිනිසයාත් වැඩලු. ඉතින් අර මිනිසයා ගිහිල්ලා බැලුවට බැලුවලු මේ අපි කොච්චර කෙරුවක්වත් මේක මේ විදියට ඒක විදිය නෑ. ඊට පස්සේ වැඩ ඉවර වෙලා කොන්ෆරන්ස් එක ඉවරලා අර වැඩ කරන මනසට කියලා ඇහුවලු තමුසේ පුදුම මිනිස්සෙක් කොයි මේ විදියට නඩත්තු කරන්න අපිට බෑනේ කොහොමද කරන්නේ කිව්වා ඊට පස්සේ අයියෝ සිම්පල් නේ සර් ඉස්ලාම් පොළොව මට්ටම් කරන්න ඊට පස්සේ වැලි ගල් දාලා පොහොර දාලා තනකොළ හිටවල අවුරුදු 300ක් එහාට පැන තලන්නේ කිව්වල ඉවරයි කිව්වල වැඩේ. ওই ගාන්න එනවා කිව්වා. ඈ? ඉතින් ඒ වගේ මේ එකම ඉරියව්වේ ඉන්න බැරි බව දැනගෙන අවුරුදු 300ක් භාවනා කරනකොට টොප් එකට ඉරියව්ව හැදෙනවා. මේ දලයි ලාම ළඟට ගියා මේ ළඟදී හෝවර්ඩ් යුනිවර්සිටි එකේ කට්ටිය. ගියාට පස්සේ දලයි ලාමට කියලා තියෙනවා මේ විද්‍යානුකූල පරිශන සඳහා යෝගාවචර ඉදිරිපත් වෙන්නේ. ඒගොල්ලෝ නිහතමානී. ඉතින් ඒක නිසා මේ බටහිරට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේක පෙන්වන්න මේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා කියලා. ඒ නිසා ඔබතුමාගේ තියෙන බලය යොදවලා කවුරු හරි දැන් භාවනා කරලා දක්ෂ වෙච්ච කීප දෙනෙක් දෙන්නේ දලයි ලාමතුමා ගෝල කැමති නැහැ. භාවනා කරන මනුස්සයා ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා බෑ. ඉතින් අරගොල්ල කියලා කියලා ගමන තුන් දෙනෙක් හම්බෙලා තියෙනවා. ඒ තුම්බ භාවනාව කියලා. කිරුවට පස්සේ දෙන්නෙක්ගෙම කවදාකවත් නැති විදිහට මේ දකුණු මොලේ එළිය වැටිලා වම් මොලේට වගේ. ලෝකේ ඉන්න හරියක් තියෙන්නේ වම් මොලේ එළිය වැටිච්ච කට්ටිය. යන පිස්සෝ. දකුණු මුලට යන්නේ නැහැ. ඉතින් මේ තුන්දෑගේ දෙන්නෙක් දකුණු මුලට ගිහිල්ලා ස්කෑන් කරනකොට ලයිව්ලි පෙන්නනවලු. ඉතින් අර මිනිස්සු කවදාකවත් දැකලා නැහැ ඒක. ඊට පස්සේ දලයි ලාම තුමෙන් ඇහුවලු මේකම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක හොඳටම මැෂින් එකේ පේනවා. ඒක නිසා අපිට මේක කොහොමද කරන්න කියලා. ඒගොල්ලෝ හරිය සිම්පල් කිවලු. එයි <laughs> කියලාලු පැය 10 10 පන්ලා භාවනා කරන්න කිව්වා. ඉතින් ඇමරිකන් කාර්යයා රොකට් එකෙන් උඩ ගියාට වැඩිය හපම් පැය 10000ක් ඇමරිකන් කාර්යයකට වෙන් කරන්න තියා. එක පැයක් වෙන් කරන්න පුළුවන් දෝ පෙරේත જાතියෙට. බෑ. ඒ තරම්ම කෑදරයි. ඉතින් එහා ගිහිල්ලා ඉවරලා පස්සේ කට්ටිය සාකච්ඡා කරලා පරිවේෂණයක් කරලා බැලුවලු භාවනා කරන මිනිස්සයාට තමන්ගේ භාවනාවේ ප්‍රයෝජනයක් ඇති වෙලා තියෙනවා. පෞරුෂත්වය වෙනස් වෙලා තියෙනවා. කියලා දැනෙන්න අඩුම කළ යුතු භාවනාව මොකක්ද කියලා. ඔක්කොටම තේරෙන පැය 10 ඊට පස්සේ මේක පරිශන කරනකොට ඊට තේරෙනවා මාස 3ක් එක දිගට භාවනා කරොත් ෆුල් ටයිම් ඕනම කෙනෙකුට තීරමක් ගන්න පුළුවන් ඒ ප්‍රොජෙනේ ඇති නැතිකම. ඉතින් මේ ඇමරිකන් කාර්යයට මේ රිචි රිචඩ් ඩේවිඩ්සන් රිචි තමයි මේක ඉදිරිපත් කරන්නේ. යා කියනවා මාස 3ක් එක දිගට කරනවා කියන එක මොනම තාලින්වත් ඇමරිකාවේ කාලසටහන දාන්න බෑ. ඊට පස්සේ මේගොල්ල කරාලු කර්මස්ථානාචාර්යවරු දාලා භාවනා ශාලාව හොඳට එයා කන්ඩිෂන් කරලා හොඳ පිං ඇති කට්ටිය කැමැත්තෙන් ඉන්න කට්ටිය ඉදිරිපත් කරලා මැෂින් එකට අහු වෙන්න ඉස්සල්ලාම එයාට තේරෙන්නේ මැෂින් එකට අහු වෙන්න අඩුම කරන්න ඕනේ අඩුම ගන්න පැය 10 දවස් 10ව තුනක් කරන්න ඕනේ දවස් 10ව තුනක් කරපුවාම මැෂින් එකට අහු වෙන්න පටන් අර ගන්නවා ඒ ට්‍රෙන්ඩ් එක අහු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තමයි මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්නේ මෙච්චර ගාණක් යනවා ඒ වුණාට පරීක්ෂා කරලා බලන්න පුළුවන් කියන. ඉතින් ඒ වගේ අර පුංචි පුංචි කරලා ගන්න තමයි අපෙත් ආසාව තියෙන්නේ. සුපර් මාකට් එකට ගිහලා ගානක් දීලා ගන්න පුළුවන් නම් ගන්න කැමතියි. නමුත් මේ බුදුරජාන් වහන්සේ මේ ආශේවති භාවේති බහුලී කරෝති කියලා ආශේවනය කරන වෙලාවේදී පොට්ටෙට අහු වෙනවා ආනාපාන සංසිඳනවා. එහෙම නැත්නම් හිතවිලි අස්සෙන් ආනාපාන බලන්න පුළුවන්කම හම්බ වෙනවා. වේදනාවෙන් බලන. එතකොට තේරෙනවා මේක මේ නොදැක්ක මැජික් එකක් තියෙනවායි කියලා. ඒක ඇසුරු කිරීම පමණයි. ඊට පස්සේ යා කාලසරණක් හදාගෙන මේකම නැතික නැවත නැවත කරන භාවනා කරනවා කියලා වැඩ පටන් ගන්නවා. ඒ අත්දැකකට පස්සේ භාවනා කරගෙන යනකොට යාට තේරෙනවා යොදන යොදන කාලයට සාපේක්ෂව කෙලස් අඩු වෙනවායි කියලා. ඒක බහුලීගත කිරීම පිළිබඳ ජීවිත රටාව වෙනස් කරනවා. මේක ඉස්සෙල්ලත් අර ප්‍රශ්නෙක ලියලා තිබුණා දසන පහතබ්බා භාවනා පහතබ්බා ගැන දසන පහතබ්බා ගැන ඉස්සෙල්ලාම ආශ්‍රය කරලා දකිනවා මට මේ කියන විදිහට ආනපන සංසිඳෙනවා. එහෙම නැත්නම් මට වරින් වර හිතවිලි සිදී හිතවිලි අතෙන් ආනපන බලන්න පුළුවන්. සක්මන් කරනකොට හිචිලි වේදනා තියදී සක්මන් කරන්න පුළුවන් කියන එක දෙයක් අහු වෙනකොට මේ මනසට මේ පරිේශන තෘෂ්ණාව පහළ වෙනවා. ඊට පස්සේ ආ භාවනා කරන්න ගන්නවා කියන්නේ මේක දිනුන පවුණු කරන්න අර පොඩි පැලිරක් ගියාට පස්සේ ගලේ ඒකට කුණ්‍යක් තියලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගල බලනවා. ඊට පස්සේ බහුලීගත කරනවා කියලා කියන්නේ සම්පූර්ණ ගල සක්ක වෙනකම් මෙටල වෙනකම් කඩන එක. ඉතින් ඒවා පිළිවෙලට යන්න ඕනේ. ඒක නෙවෙයි ඉඳගෙන අපිට එක දිගට ඉන්න බැරි බව තේරුම් ගන්න එක තමයි පළවෙනිම පාඩම. ගාය කඩිගාය. අනේ එදාට අඩු ගානේ අනුන්ට ඉන්න බැරි එකට බනින එකක් නැහැ. එච්චරයි හම්බෙන ප්‍රධානම ලාභය තමයි මේ උඹට මොකද කඩිගාය දොතන ඉන්න බැරි කියලා අපි අනුන්ට බනින්නේ අපිට හරියට පැය ගණන් ඉන්න පුළුවන් වගේ. නමුත් Tamandවත් ඉඳගෙනවත් ඉන්න බැරි නම් ඒක තේරෙනවා නම් තේරෙයි අපි මොන තරම් වැල් ගැඩවිල්ලද කොන්ද කොඳු වැටවල වෙලා නැති සත්තු జాතියක්ද. ආධ්‍යාත්මයක් නැහැ. ඒක තේරුම් ගන්න එක කිසිම මන් දකින්නේ නැහැ. නරක පැත්තක්. නරකත් තමයි දකින්නේ. නමුත් ඒක Taman දකින්නවා කියලා කියන්නේ ලොකු දියුණුවක්. ඒ නිසා දවස් අවුරුදු 300ක් මේක ලෝන් එක හොඳට රෝල් කරන්න. නැත්තම් පැය 10 10 පන්නලා භාවනා කරන්න. එතකොට ඕක ආදන එක සිම්පල්. රැකි දේවල් මම කියන්නේ මේ මේ බුරු නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති අරමුණේ හිත පවත්වාගෙන යන සමහර අවස්ථාවකදී හිර කරගෙන තිබූ යමක් නිදා කරනාසේ දැනේ. එලි මහනකට පිවිසියක් මෙන් දැනේ. තාමත් හිත අරමුණේ පවතී. පහදා දෙනසේක මොනව පහදන්න ජීන් ආයේ මේකේ. ඇයි වදේ මේ භාවනා කරුවේ ඕක කරනයි දැන් කරගෙන යන එක නේද? මට පහදන්න දෙයක් නැහැ දැන්. මට ඕක වැහැදිච්ච නිසා තමයි මේ ඉස බෑවේ. ඒක නිසා තමයි මේ සිවුරක් පුරව ගත්තේ. ওই පැත්තක දාලා ඕකම කරගෙන යන්නේ. ඒ නිසා මේකට සාදු කියමු ඔක්කොම ලැගතිලා. ඕක දිගට කරන්න එච්චරයි කියන්න තියෙන්නේ. එක ආත්මයකට පරිත්‍යාසම්පාදේ ආත්ම දෙකකට පරිත්‍යාසම්පාදේ හා ආත්ම තුනකට පරිත්‍යාසම්පාදේ පහදා දෙන්න. මහන මාව ගණන් ගන්න තියෙන මේ මේ අභිධර්ම උගන්වන්න වගේ. කවදාකවත් වෙන්නේ නැහැ. මට මේ මේ පැත්ත මට අරහ අරහන් කියලා කියන්නේ නැද්දකින් කියන එක. එන්නේ මට ඕන කරලා තියෙන්නේ මේ තුනෙන් එකකින් හරි කමන්නේ භාවනා කරගෙන යන්න පුළුවන් නම් මේවා කරන්න ගියාම එන්නේ මොකද භාවනා මධ්‍යස්ථානක භාවනා රිට්‍රීට් එකේ ඉඳගෙන මේ විදිහට මූලධර්ම පතුරු ගහන්න ගියාම මට වෙන්නේ සම්පූර්ණ කාලීනාස්ති කිරීමක් කියලා. එහෙම නැතුව මේක ඉගෙන ගත්තත් මට වෙන්නේ කාලීනාස්ති කිරීමක් කියලා. මේක නෙමෙයි අපිට ඕන කරලා තියෙන්නේ. අපිට ඒ නෙමෙයි අපිට ඕනලා දෙන්නේ නෙමෙයි චීන කඩෙන්ද ගන්නේ, ජපන් කඩෙන්ද ගන්නේ, සයිවර් කඩෙන්ද ගන්නේ නෙමෙයි. බඩගින්නේ නැති කරගන්න එකයි ඕන කරලා තියෙන්නේ. මේ කෑම වේල කොයි එකේද හොඳ කියලා බල බල ඉන්න එක නෙමෙයි. ඒ නිසා මේ වගේ ගොඩක් ක්‍රම තියෙන එක බාධාවක් කරගන්න එපා. ගොඩක් ක්‍රම තියෙන එක සජීවී ධර්මයක ඇහැටි. වාසියක මොකද්ද? අල්ලන්නේ මොකද්ද? ඒක දිගේ යන්න. අනිත් ඔප්පු කරන එක හෝ අනිත් ඒවා ප්‍රචාරය කිරීම බුදුහාමරන්ගේ කෘත්‍යය. ඒක අපිට අයිති නෑ. අපිට තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන එකයි. මම දන්නේ මේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීම නම් මම එක්ස්පර්ට්. ඒක මම එදා ඉඳලම දැකලා තිබුණා. ඕනම දෙයක් මම පාවිච්චි කරන්නේ ප්‍රයෝජන නැත්තකල් විතරයි ඊට පස්සේ විසිකරනවා. මම කිසියම් පැකිලීමක් නැහැ. ඒක මිනිස්සෙක් වුණත්, වස්තුවක් වුණත්, මොකක් වුණත් ප්‍රයෝජන තියෙනකන් ඇල්ල වැඩ ගත්තා. ඊට පස්සේ ගියාට පස්සේ මම වග වෙන්නේ ඒක මගේ තියෙන නාස්තික ගතියක් කියලා හුඟ දෙනෙක් කියනවා පිළිවෙලක් නැති ගතියක් කියලා නැත්තම් මට මේ වැඩේ කරන්න බෑ. මේ කිසිම දෙයක පිළිබඳව මූලික මේ තරව අවබෝධයක් මට අවශ්‍ය නැහැ. මට ඕන කරලා දෙන ඊගාට යන ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවනේ That's it. ඒ මූලධර්ම පෙළ ගහිනවා ලයිස්තු හදනවා graph අඳිනවා මම අවුරුදු ගාණක් කරලා තියෙනවා මට තිත්ත වෙලා තියෙන්නේ දැන් වෙලා තියෙන ප්‍රයෝජන සලකලා වැඩ ගන්න එක සම්මා සමාධිය anu ධානය උපදවා ගැනීම කියා බණකදී අසයත සංසාර ගමනින් ඊතර සඳහා ධාන වැඩිම අත්‍යවශ්‍ය ධාන සමාධිය අපට උපදවා ගන්න ආකාරයයි උපකාර පහදා දෙන්න ලෙස කරනවායින් ඉල්ලා සිටිමි සමහර විට අර වගේ ප්‍රශ්නයක් ධර්ම දේශනාවේදී අවශ්‍ය වුණොත් මම මේක සමාහට සම්බන්ධ කරගන්න වෙනවා සමාධිය අවශ්‍යයි සමාධිය සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති සමාධිය ඇති වුණේ නැත්නම් ඇතිහෙටි දකින්න බෑ එතකොට මේ සම්මා සමාධිය කියලා සර්වඥ භාවිතාවේ තියෙන සති පාරිශුද්ධි සති උපේක්ඛා පාරිශුද්ධි චතුත ඥාන සම්මා සමාධි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ওই මහා චත්තාරිසක වගේ සූත්‍රවල ඊට බොහෝම මේ ප්‍රායෝගික ක්‍රමවලට සමාධිය හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ සංසාර ගමනින් ඈතර වීම සඳහා ධ්‍යාන වැඩිම අත්‍යවශ්‍යද කියන ප්‍රශ්නේ ඒක විග්‍රහ කරන්න මම යන්නේ නමුත් මම කියනවා සංසාර ගමනින් ඈතර වෙන සමාධිය අවශ්‍යයි. ඒ සමාධියේ තාරාතිරම පුද්ගලයන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒක නිසා ඒ අඩුම තරමින් ගියත් ඉහළම තරමින් ගියත් අතරමැදි තැනකින් ගියත් ඒ විපස්සනාට වට ගන්න පුළුවන් නම් ඒ සමාධිය ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඒ ඒ වගේ මූලධර්මයක තමයි ওই මහසි භාවනා ක්‍රමය විපස්සනා ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ධ්‍යාන වැඩිෙන්න බැරි වුණා, ධ්‍යාන නැති වුණා කියලා හිත නරක කර ගැනීමට හේතුවක් කරගන්න එපා. උත්සාහ කරන දැන්න තියෙන මට්ටමින් Tamanට අරමුණක මුලැමැදාක දකින්න පුළුවන් කියලා. ආස්වාසිය මුලමඳාක දකින්න පුළුවන්. ප්‍රස්වාසිය මුලමඳාක දකින්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත් විපස්සනාවට ඒ මොකද විපස්සනා දිගේ යනකොට අනන්තවත් අවස්ථා හම්බ වෙනවා ඉස්තරහදී ඒ අවශ්‍ය ධ්‍යාන සමාධි උනත් ඇති කරගන්න. ඒ කියන්නේ විපස්සනා පූර්වංගම සමාධියට යන්න පුළුවන් සමතෙට. මේ කතා කරන්නේ සමත පූර්වංගම විපස්සනා. ඉතින් ක්‍රම හතරක් තියෙන නිසා අම්බිච්ච අවස්ථාවේ වැඩ ගන්න කියන එකයි මගේ උපදේශේ. අර සමත පූර්වංගම විපස්සනා කට්ටියට ධානයක් නැතුව යන්න බෑ. එහෙම જાතියක් ඉන්න හැම කට්ටියක් ඉන්නවා. නමුත් ඒක දැනගන්න හෝ උත්සාහයක් කරන්න ඕනේ නැත්නම් කාටවත් පිටින් ඉඳලා කියන්න බෑ. සමත යානිකද විපස්සනා යානිකද කියලා. ඒ නිසා මේ වගේ කරුණු භාවනා නොකිරීමට හේතුවක් බාධාවක් මන්දෝත්සාහයකමක් කරගත්තොත් ඒක කෙලෙසක් වෙනවා. ඒක තියාගන්න බෑ. අපි අහුවෙච්ච ප්‍රමාණයෙන් ඉදිරියට යන එකයි තියෙන්නේ. දැන් මම හිතන්නේ පැය කීයක් දරන් තියෙන දෙකයි. හරි 15ක් විතර අරන් තියෙනවා හොඳටම වැඩි. ඒ නිසා මම අහන්නේ තවත් ප්‍රශ්න තියෙනවද කියලා. මේ මොකද මේ කොළ ටික දාගෙනකොටම පේනවනේ මේ වැඩි. ඈ? තව දෙකකට සැරයක් නේ අපි ඉතින් කමටහන් සුද්ධ කරන්න මේ ධර්ම සාකච්ඡා දාලා තියෙන කමටහන් සුද්ධ කරනවා. ඒ කිය ඕන තමයි පළවෙනි පටන් ගන්න කාලේ ලව් ලෙටර්ස් ගොඩාක් එනවා. පහු වෙනකොට ඌ අඩු වෙලා යනවා අඩු වෙලා යන විදිහට තමයි බණ කියන්නේ. එන්නේ එන්නේ එන්නේ අඩු වේගෙන යන විදිහට ගියාම දෙපැත්තටම තේරෙනවා. ප්‍රශ්න අහලා ඉවරයක් කරන්න බෑ. නමුත් නාහත් බෑ. ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.